අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරින් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනාවකට විශේෂයෙන්ම නේවාසික භාවනා වැඩමුළුවකට මුළුදී ගත කරන අවස්ථාව ඉතින් මේකෙදී සරුවචනාංශයෙන් පෙන්වවදාල පරිදි අපි මේ ලැබිච්ච වටිනා වේලාවට භාවනා වැඩමුළුවට ශක්ති ප්‍රමාණයෙන් අනුග්‍රහ කරන්න ඕනේ ඒ නිසායි අපි සීලයක පිහිටලා වරින් වර මේ වගේ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙයි. සූත්‍රමේ වශයෙන් කාරණා දැන ගැනීම සඳහා අපි සාකච්ඡා වශයෙන් සම්බන්ධ වෙනවා. ඒ අනුව දැනුගත් කරුණු සමත වශයෙන් විපස්සනා වශයෙන් සක්මන් වශයෙන් පරියං වශයෙන් භාවනා කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ ලැබිච්ච ක්ෂණය උපරිම පළප්‍රෝජන ලබන්නට අනුග්‍රහ කරන්නේ සප්පාය කරුණු සලකලා දෙන්නේ. ඉතින් ඒලා මේ සුත්තමය වශයෙන් අනුග්‍රහිතයක් සප්පාය කරන සලසාදීමක් තමයි අපි ධර්ම දේශනා වශයෙන් මේ ශාසනයේ දිගටම පවත්වාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි ඒක තමයි මෙතෙන්දිත් කිට්ටු කරගන්න හදාන්නේ. ඉතින් එතනදී වඩාත්ම නිවැරදි ක්‍රමේ තමයි ඒ සඳහා සරුවචන් වහන්සේ ඉදිරිපත් කරපු ධර්ම කොටස අපේ භාවනාවට ගැලපෙන විදිහට අපි ජීවිතයට ගැලපෙන පරිදි අපි සම්බන්ධ කරගන්න එක. ඒ සමහර වෙලාවට සරුවඥ දේශිත කොටස් ශ්‍රාවක භාෂිත වශයෙන් එබ්නතම් විවිධාකාර විග්‍රහ විමසුම් සංග්‍රහ වශයෙන් උත් අපි සම්බන්ධ වෙනවා මම අද මේ ඉස්සරහින් තිබ්බ ඒ pāli පාඨය ඍජු සරුවඥ ශ්‍රීමුක දේශනාවක් ඉතින් ඒක වැඩිපුර හදාරන්න නැත්නම් පොතේපතේ දැනුම ලබා ගන්න කැමති කෙනෙක් නම් සූත්‍ර පිටකයේ සංයුත් අංගුත්තර නිකායේ තික නිපාතේ කියන්නේ තුනේ කාරණා දැක්වෙන පොතේ තමයි මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ. ඇත්තට මේ සූත්‍ර 10කට විතර නමක් දීලා තියෙන මිසක්ක පුංචි පුංචි සූත්‍ර නිසා සූත්‍රයකට එක එක නමක් දීලා නැහැ. පොකුරකට එක නමක් වගේ දීලා තියෙනවා. මේකට පුද්ගල වර්ගය කියලා ලියලා තියෙනවා. පුද්ගලයන් අතර විවිධතා පෙන්වන වර්ගයක් මේකේ තියෙනවා. ඉතින් ඒකෙදී අපේ මේ වාර්තාගත කිරීමට නැත්නම් මේ සූත්‍රය හඳුනා ගැනීමට නමක් සංග්‍රහ කරන වෙලාවේ සොයා ගන්න වෙලාවේදී ඒ සංගීතීකාරක ස්වාමින් වහන්සේලා සූත්‍රයේ සූත්‍රේ නම් දීලා නැහැ. නමුත් බුරුම චට්ට සංගායනාව කරපු ස්වාමින් වහන්සේලා ඒ ගැළපෙන නමක් බුරුම පොතේ තියෙනවා. ඒක නිසා බුරුම පොතෙන් මම කහගත්ත නම වශයෙන් මේකේ තියෙන්නේ සේවිතබ්බ සූත්‍රය කියලා. පුද්ගල වර්ගයේ සේවිතබ්බ සූත්‍රය කියලා. ඒකදී සර්වචන්නාංශය අපට දෙන පණිවිඩය මේ පළවෙනි වාක්‍යෙම තියෙනවා. තයෝ මේ භික්ක වේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මි. මහණෙනි මට මේ සර්වඥතා ඥාණයෙන් ලෝකේ බලනකොට පේනවා තමන්ගෙන් ඒ බලන කෙනාගෙන් ස්වායක්තෝ ස්වාධීනව බාහිර ලෝකයේ පුද්ගල වර්ග තුනක් පේනවා. ඉතින් මේ පුද්ගල වර්ග තුනම අපිට ඇත්තටම කියනවා නම් ලොකු ප්‍රතිලාභයක්. තමන්ට හම්බ වෙච්ච විවිධ විෂමතා තුනක් ඒ විෂමතා තුන මොන විදිහෙන්වත් පාවිච්චි කරන්න එහෙම නැත්නම් වාසිය පිණිස පාවිච්චි කරන්න ආර්ථික පිණිස පාවිච්චි කරන්න එහෙම නැත්නම් සුභ සිද්ධිය පිණිස පාවිච්චි කරන්න ලෝකයා දන්නේ නැහැ. ඒ නිසා ලෝකයා උගාක් වෙලාවට ඒ මෝඩ වඩුවා ආයුධත් එක්ක පොරබදනා වගේ ඒ ඒ පුද්ගලයන් එක්ක නොමනා විදියට කටයුතු කිරීමෙන් සමහරලාට අපාගත වෙන අකුසල කර්ම කර ගන්නවා. සමහරට කර ගන්න පුළුවන් උපරිම ධර්ම කොටාසේ උකහා ගන්න බැරුව අවස්ථාව ගිලිහ ගන්නවා. අසුරු නොකල යුත්තන් අසුරු කරන්න ගිහිල්ලා අතපය කඩා ගන්නවා. තුවාල කර ගන්නවා, හිත නරක කර ගන්නවා. ඉතින් මේක ਸਰවචන් <coughs> වහන්සේ පෙන්වන ආකාරයට නැත්නම් ඒ පෙන්වන කණ්ණාඩියෙන් බලලා කටයුතු කළොත් අපිට ඇසුරු නොකළ යුතු ඇසුරු පුද්ගලයන් ඇසුරු නොකිරීමෙන් හිත ගත කඩ කරගන්න නැතුව තුවාල කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ගරු කටයුතු හා අනිකුත් ඇත්තන් දකින්නකොට ඒ ඇත්තන්ගෙන් ගත යුතු ප්‍රෝදෙන මොකද්ද කියලා දැනගන්නත් පුළුවන්. ඒ නිසා සරුවචන් වහන්සේ ඒ තුක් තුන් කට්ටායම නැත්නම් පුද්ගල කණ්ඩායම් තුනම විස්තර කිරීමෙන් අභිවෘද්ධිය කැමැති, හිතසුව කැමැති, එහෙම නැත්නම් අත්ත කුසලයේ කැමැති කෙනාට ඇසුරු කරන්න ඉස්සරලා පුද්ගලයා තේරුම් අරගෙන තමන්ගේ අභිවෘද්ධිය සඳහා පාවිච්චි කරන්න පුංචි ස්පාසුවක් දෙනවා. පුංචි ඉවසීමේ ශක්තියක් දෙනවා. පුංචි ශාන්තියක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ පුද්ගලයාසුර කරන එක අතර වාරේ හෝ පුද්ගලයන් අතුරු කරන කලින් හෝ මේ ਸਰුවඥ දේශිත මූල ධර්මයේ තේරුම් ගත්තොත් අපිට අපේ බාහිර ඇවතුම් පැවතුම් ආචාර ධර්ම කියලා කියනවා. චාරිත්‍ර වාරිත්‍ර කියලා කියනවා. සීල ශික්ෂාව කියලා කියනවා. අනේ ආචාර ධර්ම හරියට දැනගෙන හැසිරීමෙන් වඩා පළපරෝජන තියෙන විදිහට ආයෝජනයක් කරගන්න පුළුවන්. ඒ අතින් බලනකොට ਸਰවචනසේ සඳහන් කරලා තියෙනවා අත්තිබික්ක වේපුග්ගලා නසේවිතබ්බා නබජිතබ්බා නපෛරුපාසිතබ්බා. මට පේනවා මහණෙනි මේ ලෝකේ යම් පුරුෂ කොටාසයක් ඉන්නවා. නැත්නම් චරිත කොටාස තියෙනවා, පෞරුෂත්ව කොටාස තියෙනවා. නසේවිතබ්බා. සේවනයේ නොකල යුතුයි න භජිතබ්බම් භජනේ නොකල යුතුයි න පෛරුපාසිතබ්බම් පෛරුපාසනේ නොකල යුතුයි. ඉතින් එවැනි පුද්ගලයෝ ලෝකේ ඉන්න බව සරුවචන දහන්සේ පවා ඒක දන්න බව අපි ඇත්තෝ හඳුනාගත්තොත් ඒ වචනින්ම පේනවා. යත්තම් ඇසුරු කරන්න එපා, භජනය කරන්න එපා, පෛරුපාසනේ කරන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇත්තෝ සරුවචන් වහන්සේ වගේ පෙනී හිටියා. ඉතින් පෙනුනාට පස්සේ අපිට හිතා ගන්න බෑ මේ ඉන්න කෙනා එimhe ඇසුරු කළ යුත්තේද නැති කෙනෙක්ද කියලා දෙවෙනි කොටසක් ඒකටම ਸਰවචනanse ආස්තඳහන් කරනවා අත්තිබික්ක වේ පොග්ගලා සේවිතබ්බා පජිතබ්බා පෛරුපාසිතබ්බා ਸਰවචනanse අපිට අනුමත කරනවා මෙහෙම තව කොටාශයක් ඉන්න ඒගොල්ලෝ සේවනය කළ යුතුයි භජනය කළ යුතුයි පෛරුපාසනය කළ යුතුයි ਸਰවචනanse විතින්ම සඳහන් කරනවා මමත් නෙවෙයි උඹත් නෙවෙයි බාහිර ලෝකේ පුරුෂ කණ්ඩායමක් ඉන්නවා මනුෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා පෞරුෂත්ව කොටසක් තියෙනවා මම කියනවා හිතානුකම්පාවෙන් ඔය අහන ඇත්තන්ඩ මේ ඇත්ත සේවනය කළ යුතුයි භජනය කළ යුතුයි පෛරුපාසානය කළ යුතුයි ඒ දෙකම ප්‍රකාශ කළ සරුවචාන්සේ සඳහන් කරනවා ඊටත් එහාගේ එකක් මම දකිනවා අත්තිබික්ක වේපුග්ගලා සක්කත්තාගරුකත්වා සේවිතබ්බම් භජිතබ්බම් පෛරුපාසිතබ්බම් ඊයත් මුදුල්මන් කඩ මුදුල් මුදුම්මල් කඩක් වගේ සලකලා දන්ත ධාතුන් වහන්සේ වගේ සලකලා බොහෝම ගෞරවයෙන් බොහෝම සත්කාරයෙන් ඇසුරු කළ යුතුයි වචනය කළ යුතුයි පෛරුපාසනය කළ යුතුයි ඒ දේ කරනවා නම් ඒ කෙනාට මේ ධර්මයේ ඇසූ තැනපටන් ඒ ධර්මය ණය විපස්සනාවට එහෙම නැත්නම් අන්වේ ඥානෙට නැත්නම් තර්කයට දාලා කල්පනා කරන තැනපටන් ක්‍රියාත්මක කරපු තැනපටන් නපුර වැලැක්කිලා සුභ සිද්ධිය සැලකෙන්න පටන් ගන්නවා. ඒක නිසා සරුවචනාංශයේ මේ මිනුම් කෝදු අපේ අතර දුන්නාට පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ ඇසුරේ තියෙන ඒ භජනීය කලයුතු පුද්ගලයා කවුද? භජනීය නොකලයුතු පුද්ගලයා කවුද? ගරුතන් ලිහිලා භජනීය කලයුතු, සේවනීය කලයුතු, පෛරුපාසනීය කලයුතු පුද්ගලයෝ කියලා තේරුම් ගැනීම ඒ ඒ කෙනාට බණාන කෙනායි වකීමක් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකේ දින ප්‍රායෝගිකත්වය ඒකේ තියෙන අදාළතාවය තමයි සරුවච්චන් වහන්සේ දැන් මේ කතා කරන්නේ දේශනා කරන්නේ ගෙනහැර දක්වන්නේ මේ බණහන කෙනා තමන්ගේ තාරාතිරමේ ඉඳගෙන තමයි මේක මනින්නේ. සරුවච්චන්ගේ තාරාතිරම නෙවෙයි. ඒ අපි මනින්න හදන පුද්ගලයාගේ තාරාතිරමෙත් නෙවෙයි. ඒක නිසා ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඒක හරීම ලස්සන තැනක් අපි මේ සරුවච්ච ශාසනයේ තියෙන සරුවච්ච උගන්වීමේ තියෙන කිසිම කෙනෙක් කොන් කරලා වැත්තකට දාන්නේ ඕනම කෙනෙකුට Taman ඉන්න තැන දන්නවනම් එතනින් පටන් ගන්න පුළුවන්. ඒක නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ පොතක ලියලා තියෙනවා Taman දන්න තැනින් පටන් ගන්න ඉන්න තැනින් පටන් ගන්න ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන්. කිසිම කෙනෙක් අයින් කරලා නැහැ. හැබැයි බලනකොට පේනවා කට්ටියක් භජනය කරන්න එපා කට්ටියක් භජනය කරන්න කට්ටියක් ගරුකාර සම්මානව භජනය කරන්න. ඒකේ අහන කෙනා Tamange තාරාතිර විදලා තමයි මනින්නේ. එහෙම නැත්නම් මේ භජනේ නොකල ඇත්තෝ බෙල්ල ගහලා දාලා ගෙල්ලවල දාලා මරපන් භජනේ කළ යුත්තෝ මේ මේ විදිහට උපස්ථාන කරපන් ගරුකත යුතු එහෙම නැත්නම් මුදුන් මල් කඩක්සේ සලක නැත්තන්ට මේ මේ විදිහට ආදායම් බදු ගෙපන් එහෙම කතාවක් මේකේ නැහැ අපිට එහෙම අධිකාරී බලයක් දෙන්නෙත් නැහැ සරුවචන් වහන්සේ ඒ නිසා මේ බණ අහන කෙනාට යම් ප්‍රමාණයකට තමන් පිළිබඳව සහ තමන්ට එදිනදා ජීවිතේ මුණ ගැහෙ නැත්තම් පිළිබඳව ඒ තේරුම් ගැනීමේ ශක්තියක හැකියාවක කුසලතාවයක ප්‍රභවයක ගෞරවයක් තියලා බුදුහාමුදුර කතා කරා. ඒ නිසා කවුරු හරි ඇහුවොත් මං කවුද ඇසුරු කළ යුත්තේ මං කවුද ඇසුරු නොකළ යුත්තේ මං කවුද ඇසුරු කිරීම ගෞරව කරලා ඇසුරු කළ යුත්තේ කියලා ඒ කෙනාට කියන්න ඕනේ උඹේ ඉන්න මට්ටමෙන් තමයි උඹ තීන්දුව කරන්න ඕනේ මගේ මට්ටමෙන් ගන්න තීන්දුව උඹට ඇති වැඩක් නැහැ උඹ දැන් මෙතන ඉන්නකොට උඹට දැනෙන මට්ටමෙන් තීන්දුව කරපන් කියලා ඒකට බුදුහාමුදුරෝ දෙන උපමානයත් එක්ක බලනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ඇසුරු නොකළ යුතු ඇසුරු කළ යුතු සහ ගරු කොට යුතු සත්කාර කරකලා ඇසුරු කළ යුතු කියන තුන් කොටාසය බුදුහාමුදුරෝ මනින්නේ නැත්නම් බුදුහාමුදුරෝ අපට පෙන්නලා දෙන්න හදන්නේ අත්තිබික්කවේ ඒකච්චෝ පුද්ගලෝ හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය සමහර ඇත්තෝ ඉන්නවා ඒ ඇත්තෝ සීලයෙන් හීනයි කියන්නේ පහත් ප්‍රණීත නැහැ සමාධියෙන් පහත් ප්‍රණීත නැහැ හොඳ නැහැ ප්‍රඥාවෙන් පහත්. ඉතින් මේ කොහොමද මේක උස් පහත් බව මනින්නේ කියන එක මොනම දාර්ශනිකයවත් හිතා ගන්න බෑ. ඉතින් ඩොක්කක් කරලා කියනතර උඹට වැඩිය සීලය අඩුව කෙනා ගැනයි මේ කතා කරන්නේ. උඹට වැඩිය ප්‍රඥාව අඩු කෙනා ගැන මේ කතා කරන්නේ. උඹට වැඩිය සමාධිය අඩු කෙනා ප්‍රඥා මේ කතා කරන්නේ කියලා. එතකොට මේ පුද්ගලයාට මේ බණ ඇහෙන පුද්ගලයාට ඒ චිත්තක්ෂණේ ඒතනේදී තමාගේ සීලය දන්නවනම් ඇසුරෙන් දැනගන්න පුළුවන් මම මේ ඇසුරු කරන එකනා මට වැඩිය අපි සාමාන්‍ය සම්මතිය බලනවා නම් අපි පන්සිල් රකින්නවා ගිහි ගෙදර ඉන්නකොට පන්සිල්වත් නැහැ මම නම් කොහොම හරි අතපය කඩ කඩ හරි සිල් පද කඩ කඩ හරි පන්සිල් පදවත් රකින්නවා මම වරින් වර බෝයාට සිල් නිති පන්සිල් රක ගන්නවා පොයි දහසට හරි අට සිල් රකින්නවා එහෙම නැත්නම් මේ වගේ ඇවිල්ලා දවස් දෙක තුනක් එක දිගට සිල් සමාදන් වෙලා ගත කරන මේක තමයි ඉතින් Taman ඉලක්කම් වශයෙන් ගන්නකොට සීලේ. ඒක Tamanට ඒත් එක්ක සාපේක්ෂව බලන්න පුළුවන් තව කෙනෙක්. එයා එහෙමවත් සලකන්නේ එයා එක්කෝ ගෙදරදොර ජීවිතේ පන්සිල් ගැන සලකන්නේත් නැහැ. වරින් වර හෝ උපෝසත අටහාංග සීලයක් හිතන්නේත් නැහැ. ඒක දිගින් දිගට පවත්වන්න හදන්නේත් නැහැ. ඒ අනුව බලලා Tamanට ඉන්නා පරිසරයේ මෙයා මට වැඩිය සීලේ වැඩිය මෙයා අඩිය මේක සමානයි කියලා තේරුම් කරගන්න බැරි නම් ඒක සරුවච්චන් වහන්සේගෙන් ඇහුවට සරුවච්චන් වහන්සේ කියලා දෙන්න යන්නේ ඒක Taman දැනගන්න ඕනේ මම ඉන්නේ මෙතනයි මේ මං ඇසුරු කරන එක නාගේ තන මෙහෙමයි ඒකත් ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා මේ අවදි භාවය මේ මට මම ඉන්න මට්ටමට වැඩිය මම මේ කතා කරන කෙනා ඇසුරු කරන එක නා සීලවන්තද නැත්තද කියන එක අපි හිතනවා පිටියක লীලා ඇති කොහේ හරි කියලා. මගේ තන තියෙන මෙතනයි මට උඩින් ඉන්නේ කවුද පල්ලයි ඉන්නේ කවුද කියලා අපි හැම වෙලාවෙම විශේෂයෙන්ම සීලය ගන්නකොට ඒක ගොඩක් ඇත්තයි. අපි හැම වෙලාවෙම නිත්‍ය සංඥාවක ඉඳලා හිතනවා මට කවුරු හරි ඇවිල්ලා හීනෙන් කියලා දේවි අසෝලා සීල වැඩි අසෝලා සීලය අඩුයි මම මෙතනයි කියලා. නැත්නම් කවුරු හරි මට කියලා දේවි අර එක නෑසුරු කරන්න අර එක නෑසුරු කරන්න එපයි කියලා. ඒ හැම අදහසක්ම හිතට ගන්න මේ සීලය නিত্য වෙනස් වෙන්නේ නැති එකක් කියලා හිතාන. නමුත් කවුරු හරි දන්නවනම් මගේ සීලෙත් වරින් වර ඇති වෙනවා නැති වෙනවා. මම ඇසුරු කරන එකනාගේ සීලය වර එක ගුණවන්ත හොඳ සීලවන්ත වෙන වර එක වෙන්නේ ඉතින් මේ වෙනස් වෙන தত্ত্বය යටතේදී කවුද ඇවිල්ලා අපට කියන්නේ අසවල ඇසුරු කළ යුතු අසවල අනුකල යුතුයි කියලා. ඒකේ වගකීම මේ බණහන කෙනාට පැවරීම මානුෂිකත්වයේ ගෞරවයක් බුදුහාමුදුරු දීලා තියෙනවා. උඹලා හැම කෙනාටම ලුණු මිරිස් කන මොලයක් තියෙනවා. එක එකනා දැනගනිලා මේ මෙන්න මේ වෙලාවේ මෙයාගේ වැඩේ මම කරන වැඩේටත් වැඩිය සීලෙන් අඩුයි. හැබැයි මේ මේ වෙලාවලට යා කරන වැඩ මටත් වැඩිය සීලයෙන් හික්මීමෙන් සීතලකමින් සදාචාරයෙන් වැඩි. මෙන්න මේ දේ දන්නේ නැතුව මේ කෙනා දුසිල්වතෙක් කියලා පච්ච කොටලා පැත්තකට දාලා අයින් කරන්න යෑමක් මේ බණ පදවල නැහැ. මෙයත් එක්ක බලනකොට මම උසස් කියලා මම හැම වෙලාවෙම උසස් කර ගැනීමකුත් නැහැ. එයාගේ සීලෙත් ඉහළ පහළ යන්නේ එකක්. මගේ සීලෙත් ඉහළ පහළ යන්නේ එකක්. ඒ නිසා මම පුද්ගලයා මනින්න ඕන කරලා තියෙන්නේ ඒ ඒ වෙලාවේ යාගේ සදාචාරයේ හැටියටයි. යාගේ හික්මීම හැටියටයි. එහෙම නැතු ඒ පුද්ගලයා දුස්සීලෙක් මම සිල්වන්තයෙක් කියලා අත්ුක්කංශන පරවම්බම කරන්න නැත්නම් මම උසස් යහපහත් කරන්න නෙමෙයි. සීලය වෙනස් වෙන සුළු එකක් ඇසුරේදී විනිශ්චයේදී සීලය තමයි තියාගන්න. දෙක සමාධිය. මනසේ වැඩ කරන කොච්චරක් එල්ලයක් තියෙනවද වැඩක? ගුණයක් තියෙනවද? අහුවෙන අහුවෙන දේවල් කර කර හැම එකම අවුල් කර ගන්න ගන්න කෙනෙක්ද? අන්‍ය විಹಿತ වෙන කෙනෙක්ද? නැත්නම් වැඩක් කරනකොට ගුණයක් ඇතුව වැඩක් කරනවද? ප්‍රඥාවක් මේ මනුස්සයාට තියෙනවද? කොච්චර ගුණවන්ත තිබුණත් ಗುಣ වසාගෙන ජීවත් වෙන්න දන්නවා. එහෙම නැත්නම් නැති ಗುಣ කියාපාන්න හදෙන නුගුණයක්ද මීහට තියෙන්නේ. මාන්නකාරකමක්, ෂටගතියක්, මායාවී ගතියක්ද තියෙන්නේ කියලා ඒ ප්‍රඥාව Taman එක්ක ගලපා ගන්න බැරි කෙනෙක් හැම වෙලාවෙම කියනවා මං කවුද ඇසුරු කළ යුත්තේ ආගේ සීලය කොහොමද මෙයාගේ සමාධිය කොහොමද මෙයාගේ ප්‍රඥාව කොහොමද කියලා හැම කෙනෙක්ම මේ සීලය සමාධිය ප්‍රඥාව නිශ්චිරව නිශ්චයව හැම කෙනෙක් ගාව තියෙනවා මයි ළඟක් තියෙනවා කියලා හිතාන හිටියොත් මේ ආහිතනවා එනවා කළු ලෑල්ලක ලියලා තියෙයි අසුරු කළ යුත්තන් එන අන්ලයිස්ට්ුවයි අයිඩෙන්ටි කාඩ් නම්බරේ පාස්පෝර්ට් එකයි අල්ලලා තියෙයි කියලා. එහෙම එකක් නෑ. ඒක ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණාට අපි හැම වෙලාවෙම මනින්නේ යාගේ සීලියත් එක්කයි මනින්නේ යාගේ සමාධියත් එක්කයි මනින්නේ යාගේ ප්‍රඥාවත් එක්කයි මනින්නේ. එතකොට යම් කිසි කෙනෙක් හිතන ඉන්නවනම් හීනේන හීනෝ හෝති සීලේන සමාධිනා පඤ්ඤාය කියලා කියනවනම් අපි ඇත්තන්ට සඳහන් කරලා තියෙන්නේ බාලයෝ කියලා. අසේවනාච බාලාණන් කියලා පළවෙනිම මංගල කාරණාව ਸਰවචන්සේ පෙන්ලා තියෙන්නේ මේ ලෝකයේ බාලයන්ගෙන් ඇස් අයින් වීමේ කලාව දන්නේ නැති කෙනාට කවදාකවත් සත්පුරුෂය දකින්නවත් හම්බ වෙන්නේ නැහැ. අපි හුඟක් කනපින්දම් ගහනවා අඬා හෝ ගන්නවා අනේ මේ ලෝකේ සත්පුරුෂෝ නැහැ අනේ මේකේ මේ සදාචාරේ හොදපාලුවට ලක් වෙනවා එන්නේ එන්න පිරියනවා ඒක නිසා කිසිම කෙනෙක් නෑ අසුරු කරන්න කියලා අපි හරි ඉක්මන් වෙනවා මේ බාහිර ලෝකේ බාලය වැඩි කියන එක දැනගන්න ඒ විදිහට මේ ලෝකේ බාලයන්ගෙන් පිරිච්ච එකක් බවට වෙලා තියෙන හේතුව අපිට මේ බාලයන් ඇසුරු නොකර විවේකයක් හොයාගන්න හැටි, හුදේකලා වෙන හැටි, අරණ්‍යගත වෙන හැටි, ශූන්‍යාකාරගත වෙන හැටි, රුක්ක මූලගත වෙන හැටි අපිරියයි. අපි අර බාලයෝමයි ඇසුරු කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බාලයෝ ඇසුරු කරලා කියනවා මේකේ සත්පුරුෂයෙක් නැහෙනේ. මුද්දට මතක තියාගන්න බාලයෝ ඇසුරු කරන තාක් සත්පුරුෂයන්ගේ ඇසුරට අපි අභෞව්‍ය වෙනවා. අපිට ඉඩක් නැහැ. ඒ නිසා කවදා හරි සත්පුරුෂයෙක් දකින්න හදන්නේ, පේන්න හදන්නේ, මුලිච්ච වෙන්නේ, දකින්න හම්බ වෙන්නේ මේ බාලයන්ගෙන් ඈත් වීමේ කලාව දැනගත්ත කෙනාට විතරයි. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. බාලයා කවුද කියලා දැනගෙන තමන්ට වැඩි සීලෙන් හීන කෙනා සමාධියෙන් හීන කෙනා ප්‍රඥාවෙන් හීන කෙනා දැනගෙන ඒ ඇත්තන්ගෙන් දුරු වෙන ක්‍රියා ඊටාමත්ව අධි කුසලයක් අන්නේ කුසලයට හම්බෙන තෑග්ග තමයි සත්පුරුෂ ආශ්‍රය. එයාට විතරක් සත්පුරුෂෝ පේන්න පටන් අර ගන්නවා. එහෙම නැතුව මේ අලකොල මිනකොල දන්නේ නැතුව දෙකොල්ල තුන්කොල්ලම එක මල්ලේ දාගෙන ඇසුරු කරන්න ගියාම සත්පුරුෂයා පැත්තකට යනවා. ඉතින් ඒක නිසා අපේ බුද්ධ දේශනාව නැත්නම් බුද්ධ ධර්මය ආගමත් එක්ක වෙන් කරනකොට ආගම පැත්තෙන් නම් බුද්ධ ආගම පැත්තෙන් නම් බුදුහාමුදුරු කියන දේ උත්සාහ කරන්න හදන්නේ අපිට වෙච්ච ලොකු පටලවිල්ලක් තමයි මේ පින් කරන්න දඟලන ගතිය. පින් කරන්න දඟලන්න දඟලන්න අපට කාර්ය බහුලත්වය වැඩි වෙනවා. බාලියොත් එක්ක ඇසුර වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක උගන්වන්නේ අමුතු තාලයකට. පව් කිරීමෙන් වැළකියන් එතකොට පිටක්. තබ්බ භාවස්ස අකරණ කුසලස උපසම්පදා. ඒතකොට පව් කිරීමෙන් වලකින්ට සල්ලි ඕනේ නැහනේ. වෙලාවක් ඕනෙත් නැහැනේ. තනකුත් නැහැනේ. මේක අමතක කරලා අපි මේ පිංකම් කිරීමේ පෙළපාලියකට බැඳිලා යුද හමුදාවක් වගේ විශාල වැඩ කොටසක් කරගෙන යනකොට වෙන්නේ මොකද්ද? පිංකම් හරහා ගොංකම් සිද්ධ වෙන එකයි වෙන්නේ. එතකොට පිනක් නැහැ. ඒතර කුසලයක් නැහැ. ඉතින් කියනවා මේවා කරන්න යන්න යන්න මාර බලවේග වැඩි වෙනවා. කරදර වැඩි වෙනවා කියලා. මාරයට ඔය වැඩ කරගෙන ඉන්න දෙයක් නෑ. තමන්ගේ තකතිරුකමට ඔළුවේ දාගන්න එකක් අදී මේකේ. ඒක නිසා ප්‍රධාන දේ තමයි සබ්බ පාපස්සා කරණං. ඒක තමයි සියලු බුදුරයන් වහන්සේලාගේ පණිවිඩය. අබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං. මේ ගෞතම සරුවච්චන්ගේ පාඩේ පණිවිඩයක් නෙවෙයි මේ. සියලු බුදුරයන්ගේ ආගම මොකද්ද කිරුවේ? අර පවු නොකිරීමේ කතාව, සිල්ලකීමේ කතාව වසංගලා මේ පින් කිරීමේ කලාවක් එළියට දැම්මා. දැන් අපි කට්ටිය පෙළ ගැහිලා අරයට වැඩි පිංකම් කරන්න හදනවා. අරයට වැඩි හයියෙන් බෙර ගන්න හදනවා. අරයට වැඩි හයියෙන් ගාන්ටාර හොල්ලන්න හදනවා. අරයට වැඩි හයියෙන් කොඩි වනවන්න හදනවා. අරයට වැඩි උඩ පැනලා නටන්න හදනවා. හදලා බලනවා එන්නේ එන්නේ එන්නේ මේ අතපයත් කැඩෙනවා. මිනිස්සුත් තරහ වෙනවා. යන හරියක් අපායට. ඉතින් බුදුහාමුදුරු බොරුනේ කියලා තියෙන්නේ. බුදුජානනාදර පොට වැරදිලා නැහැ. බුදුරණාචිගේ පවු නොකර හිටපං. ඒක තමයි කුසලයේ කියන්නේ. ඒකෙම ආචාර ධර්මය තමයි අසත්පුරුෂයා දැනගෙන Tamanට වැඩිය සීලෙන් දුර්වලයි සමාධෙන් දුර්වලයි ප්‍රඥාවෙන් දුර්වලයි එයා සේවනයේ නොකිරීම කියන්නේ අරණ්‍යගත වීමයි රුක්ක මූලගත වීමයි ශූන්‍යාකාරගත වීමයි මොකද අසත්පුරුෂයෝ කැලියට කැමති නැහැ මුද්දට මතක තියාගන්න අසත්පුරුෂයා ගහක් මුලට යන්න කැමති නැහැ අසත්පුරුෂයා ශූන්‍යාකාරට කැමති නැහැ අසත්පුරුෂයා කැමති භෝජන සංග්‍රහ සැනකෙලි, නගර, රාජධානි, යටිතල පහසුකම්, sannivedana මේ සේරම අසපුරුෂයන්ගේ වැඩ. ඉතින් එව්ව පැත්තට ගිහිල්ලා මේ කක්ක අතගගා කියනවා මේකේ මැණික් නැහැ. මේකේ රත්තරන් නැහැ. ඉතින් කක්කවල කොහෙද මැණික් තියෙන්නේ? මේක අත නොගා ඉන්නවනේ. අසත්පුරුෂයන්ගෙන් අත අන්න ඒකට ලැබෙන තෑග්ග ඒකට හම්බෙන මෙලෝ වශයෙන් හම්බෙන සාමාන්‍ය ඵලය තමයි සත්පුරුෂයන් දකින්න හම්බ වෙන්නේ. ඊට පස්සේ සත්පුරුෂයා තවදුරටත් කරුණු පෙන්ලා දෙනවා මේ අසත්පුරුෂයන්ගෙන් අයින් වීමේ කලාව උඹ වෙනුවෙන් කාටවත් කර දෙන්න බෑ. ඒක උඹ දැනගෙන මේක බුදුරජාණන්සේගේ ඍජු ගැන්වීමක් බව ඕක කරපන් ඇඟට නොදැනෙන්න. අසත්පුරුෂයා දැනගෙන අසත්පුරුෂයාගෙන් වෙන් වෙලාදී අසත්පුරුෂයාක දැනගත්තොත් උඹ අසත්පුරුෂයෙක් වෙනවා. ඒක නිසා අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙනකොට අසත්පුරුෂයාට ඇඟට නොදැනෙන්න වෙන් වෙන්න ඕන. ඉතින් ඒකට අපිට බුදුහාමුදුරුවෝ ඉන්නවනේ. අපි ඒකට කියනවා මේ වත් එක තරහට නෙවෙයි. මම මේ බුදුහාමුදුරන්ගේ ගෞරවයෙන් මම අරන්නේ ගත වෙනවා. බුදුහාමුදුරන් ගෞරවයෙන් මම රුක්ක මූල ගත වෙනවා. බුදුහාමුදුරන් ගෞරව කරන මම ශූන්‍යාගාර ගත වෙනවා. අපි භාවනා පන්තියක් තියෙනවා. මම යනවා ඔයත් එක්ක මේ වැඩේට අදෙන්න විදියක් නැහැ. ඒසොට අපි මේ දැන් මේ සැලසුම් කරලා යාට ගහපු ගැහිල්ලක් නෙවෙයි අපිට බුදුහාමුදුරුවෝ සාසනයක් හදලා දීලා තියෙනවා. අපිට බුදුහාමුදුරුවෝ චර්යා පද්ධතියක් හදලා දීලා තියෙනවා. අපිට බුදුහාමුදුරුවෝ ශික්ෂණ පද්ධතියක් හදලා දීලා දෙන සත්පුරුෂයාට අසත්පුරුෂයාට අපි කියන්නේ චීචි ඔයා හරි කැතයි. ඔයා හරි ගඳයි. ඔයා හරි කළුයි. ඒව මොකෝ කියන්නේ නැහැ මේිට වැඩි බුදුහාමුදුරුවෝ ලස්සනයි. සීල සමාධි ප්‍රඥා හොඳයි කියලා ආන්නේ පැත්තට යන්න පාර හදලා ශාසනයක් හදලා ක්ෂණ සම්පත්තිය හදලා භික්ෂු සංඝයා හදලායි බුදුරජාණන්සේ මේ කතාව අපිට උගන්වන්නේ. සරුවචනාංශ ගියේ එහෙම එලි කරව පාරක නෙවෙයි. උන්වහන්සේලා යනකොට මොනක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ උංගා ප්‍රයත්න කරලා ඒකට සාසනය හදලා සීල ශික්ෂා හදලා සමාධි ශික්ෂා හදලා ප්‍රඥා ශික්ෂා හදලා කියනවා. පවුන කිරීම මූලික තේමාව කරගන්න තමන්ගේ ජීවිතේ. අසත්පුරුෂයන්ගෙන් වෙන්වීම කාටවත් දොස් කියන්න එපා. අසත්පුරුෂයන් සමග බැඳීම තමන්ගේ තියෙන කෑදරකම සහ අවිද්‍යාව කියලා ගන්න. තණ්හා අවිද්‍යාව දෙක කියලා කියන්නේ අසත්පුරුෂයෝ දැන දැන දැක දැක ඒකේ බැඳීම ඒක හරියට බලුගුණක් කන කබරේක් වගේ. කබරයා කොච්චර ඇදලා ගන්න හැදුවත් ඌට අර බලුකුණ කනවා විතර රසයක් නැහැ. අපිට හරියට උමලකට කැල්ලක් කනවා වගේ. ඌට ඒක කණ්ඩම ඕනේ ලණුවක් දාලා ඇදලා ගත්තත් අතහැරපු ගමන් ඌ ගිල කනවා. බල්ලෙකුට අසුචි ටිකක් දකපුවාම ඒක නොකා හිටියොත් නිකන් කැවුවේ නැතත් කම ඇතුළු ඉඹ ඉඹලවත් බලුවේ නැත්නම් ඉසේකක් කොමක් වෙනවලු බල්ලා. ඒ නිසා ගිහලා ඉඹලා හරි එන්න ඕනේ. ඒ වගේ තමයි අසත්පුරුෂයාට අසත්පුරුෂ ඇසුර ખබරයට බලුකුණක් වගේ බල්ලෙකුට අසුචියක් වගේ. මේකට බුදුහාමුදුර අපිට දොස් කියන්නේ කන්නාඩිය මූණ අල්ලලා පෙන්නනවා. උඹ ඇසුරු කරන මිනිස්සු බලපං. උඹට වැඩිය සීලය හොඳ නැති කෙනෙක් නම් උඹටත් වැඩිය සමාධිය හොඳ නැති කෙනෙක් නම් උඹටත් වැඩිය ප්‍රඥාව ඇති කෙනෙක් තියෙනවා නම් උඹට ඔකට දැනගන්න තියෙන්නේ උඹේ තියෙන අවිද්‍යාවයි උඹේ තියෙන තෘෂ්ණාවයි ඕකෙන් අයින් වෙන්න මම කරලා දෙන්නෙත් නෑ. මම කාරණාව කියලා දෙනවා. ඒක නිසා භජනය කිරීමේදී Taman ready සීලය අඩු සමාධිය අඩු ප්‍රඥා අඩු කට්ටිය අයින් කරන්න කියන්නේ සියලු සියලු අනර්ථයට හේතුව පාප මිත්‍ර ආශ්‍රය කියලා තියෙනවා. සියලුම අනර්ථයට හේතුව පාප මිත්‍ර ආශ්‍රය. ඒක නිසා පාප මිත්‍ර ආශ්‍රය තියාගෙන මේ ජීවිතය හොදන්න හදනවයි කියලා කියන්නේ ජීවිතේ සුද්ධ කරන්න හදනවා කියලා කියන්නේ අසුචි මිරිකනවා වගේ වැඩක්. ඒක නිසා අපි සදාචාරයට කැමති නම් සුද්ධ වෙන්න කැමති නම් උසස් තත්ත්වයට ආර්ය තත්ත්වයට ඉහළ තත්ත්වයට යන්න කැමති නම් අපි ඇතුළතින් සීල සමාධි ප්‍රඥා පුරුණ විදිහට තමන් සතු නොමරීමේ වගවීම සතු නොමරීමේ ශික්ෂාපදය විරමණය නොකර සිටීම තමන් වශයෙන් වග වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි සතුන් මරන්න ආශ්‍රය කරන්නත් එපා. ඒක නිසා කියනවා ආජීව අට්ටමක සීලය කියලා එකක් අපි දැන් මේ අරණ්‍ය වල සමාදන් කරන ආජීව අට්ටමක සීලේ පැරණි පොතේ තිබුණ එකක් දැකපු කෙනෙක් මට කියනවා ඕක තිබුණේ සතුන් මරන්නත් එපා මරවන්නත් එපා මැරවූ දෙයින් ජීවත් වෙන්නත් එපා. ඒ නිසා සතුන් නොමර ඉඳලාට හරියන්නේ නැහැ. තමන් මොනම කෙනෙක් හරි සතුන් මරණ කෙනෙක් ඇසුරු කරලා යාහරා සතුන් මැරවීම සිද්ධ වෙනවනම් ඒකෙත් ඒ පව් සමාදාන සිද්ධ වෙනවා. ඒ සතුන් මැරවුදින් ජීවත් වෙනවනම් ආජීවය අහු වෙනවා. ඒ වගේම තමන් හොරකම් කෙරුවේ නැතුනට ප්‍රශ්නයක් නැහැ. හොරකම් කරවන්නත් එපා. හොරකම් කරපොදී ජීවත් වෙන්නත් එපා. තමා කොහොම හරි පටිතද කරන කාමීත්‍යාචාරය නොකර ඉන්න පුළුවන්. නමුත් කාමීත්‍යාචාරයේ කරවීමට අනුබල දෙනවනම් ඒ කාමීත්‍යචාරය හරහා ලැබිච්ච දේ සිව්පසේ පරිභෝග කරනවා නම් ආජීවයට අහු වෙනවා. බොරු කියන්නත් එපා, කියවන්නත් එපා, කියවෝ දෙයින් ජීවත් වෙන්නත් එපා. කේලම් කියන්නත් එපා, කියවන්නත් එපා, කේලම් කියන දෙයින් හම්බ කරගන්නත් එපා. පරසවචනේ කියන්නත් එපා, කියවන්නත් එපා, කියවුන් දෙය හම්බ කරන්නත් එපා. හිස් වචන කතා කරන්නත් එපා, කතා කරවන්නත් එපා, කතා කරවෙකින් සතුට වෙන්න ජීවත් වෙන්නත් එපා. ඉතින් මේ විදිහට තමන් සිල් දකින්නකොට එයාට පැහැදිලිවම පේනවා ලෝකේ වැඩි පිළිසක් ශිල්පද රකේ සලකන්නේ නෝන්ජල්කමක් විදියට. හයිය හද්දි තියෙනවා නම් ස්පෝර්ට්ස්මන් නම් පැන පැන සත්තුන්ට වෙඩි තියන්න ඕන දුවන පිම්මට වෙඩි තියන්න ඉගෙන ගත්තා නම් එයා බොහොම දක්ෂෙක් කියලානේ අපි සලකන්නේ. අද ලෝකේ දේශපාලනයක් වෙන්න ඕන නම් නටන කකුල ගෙජ්ජි කපන හොරකම් දැනගන්න ඕන. සාමාන්‍ය හොරකමක් හරියන්නේ නැහැ. විශේෂ නායකත්වයක් වෙන්න නටන කකුල ගෙජ්ජි කපන්න හොරකම් දන්නවනම් ඕනම වෙලාවක රාජ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. මුළු ඉතිහාසෙම ඔහම තමයි. කාමීත්‍යාචාරය කියනකොට නම් තමන් කී දෙනෙක් දූෂණය කරලා තියනවද ඉලක්කම් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කට්ටිය බොහොම සෙල්ලක්කාරයෝ. භ්‍රමචරයට කියන කට්ටිය නෝන්ජලියෝ බය ආදු මිනිස්සු. ඉතින් එහෙව් ලෝකෙක ඉඳගෙන තමන් සීලයකට යනකොට තමන්ට තියෙනවා සිල්ලක්කට මදි. තමන් ඇසුරු කරන කෙනා සතුම් මන්න හොරකම් කරන කාමීත්‍යාචාරය කරනවා කියන කායික දුස්චරිත රකින්න කෙනෙක් නම් එයා ඇසුරු කිරීම හරහා අර භාවනා කරන ලබන සියලුම ගුණ ධර්ම ටික සෝදපාලියට ලක් වෙනවා. කිරි දෝල ඒ කිරි ටික ගොම තියෙන භාජනයකට දැම්මා වගේ. කිරි කලයයි ගොම කඳුලයි. කිරි කලයක් දෙව්වට නිකමට කඳුල ගොම කඳුලක් වැටුනොත් එක තප්පරයක් යන්නේ. අර සේරම කිරි කැටි ගහයි. ඒ වගේම මූත්‍රා කඳුලක් වැටුනොත් ඉවරයි. ඉතින් තනබුරුල්ලයි කක්කපැත්තයි එක ළඟ තියෙන වැස්සිකේ. මෙන් කිරි ගන්නකොට මෙහෙන් කොම කඳුලක් වැටෙන්න පුළුවන්. සත්පුරුෂකම කියලා කියන්නේ කිරි දෝන වෙලාවේදී කක්කත ගන්නත් එපා, ගම මුත්‍රාත ගන්නත් එපා. ඒක වෙන් කරලා තමයි කරන්න ඕනේ. නිසා මේ ලෝකේ Taman සීලයක් රකින්න අතර ඒ රකින්න සීලය Taman දන්නවනේ කොච්චර අමාරුවෙන්ද Taman රකින්නේ කියලා. ඒ අනුව බලලා ඇසුරු කරන කෙනා සතුන් කෙරේ දක්වන ආකල්පය කොහොමද? අන්සතු වස්තු කෙරේ දක්වන ආකල්පය කොහොමද? අන්සතු කාම වස්තුන් කෙරේ දක්වන ආකල්පය කොහොමද? ඒගේ වචන කොහොමද කියලා සිල් රකින්න කෙනාට බුදුහාමුදුර වගකීම දෙනවා. උඹට වැඩිය සීලෙන් හීන කෙනෙක් ඉන්නවනම් සමාධියෙන් හීන කෙනෙක් ඉන්නවනම් ප්‍රඥාවෙන් හීන කෙනෙක් ඉන්නවනම් න සේවිතබ්බන්න භජිතබ්බන්න පෛරුපාසිතබ්බා. මේ බාණ්ඩ උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට මේ අවදි භාවයේ තියෙනවනම් සතිය තියෙනවනම් අප්‍රමාදී ගතිය තියෙනවා නම් ලෝකේ දිහාවට net විදාගෙන ඉන්නවා නම් එක පාරෙන් එක දැකපු ගානේ මේක වෙන්නේ නැහැ. මොකද සර්වච්ඡන් වහන්සේ පවා සඳහන් කරනවා සීලවන්තයෙක්ගේ සීලය මනින්ද ඇසුරෙන්මයි කරන්න පුළුවන්. ඒත් බොහෝ කල් ඇසුරේ. සර්වච්ඡන් වහන්සේ මේ කියන්නේ කෙනෙක් සීලවන්තද කියලා දැනගන්න ලියුම් ගන්න දුන කරලා බෑ. ඈත ඉඳලා බලලා බෑ. ඇසුරෙන් තමයි බලන්න ඕනේ ඒත් බොහෝකල් ඇසුරේ. ඒ මොකද Taman සීලයක් රකින්න කෙනා දන්නවා මේ සතුම් මරණ මේ ලෝකයේ එකිනෙකා කුලල් කන මේ ලෝකයේ බලවතා ජය ගන්න ලෝකයේ මම සතෙක් නොමර ඉන්න මම ගන්න ප්‍රයත්නේ. අතුරකින් පිටින් දානවා. එයාට විතරක් තේරෙනවා තව සතෙක් නොමරා ජීවත් වෙන්න හදන මිනිස්සෙගේ වෙහෙස. ඒ වගේම හොරකමක් නොකර ඉන්න අවස්ථාව ලැබුණාට හොරකමක් නොකර ඉන්න යම් කිසි කෙනෙක් සමාදන්ව සිල්පදයක් රකින්නයි කියලා කියනවනම් එමස ලොකු අපහසුතාවයක ඉන්නේ මොකද ලෝකෙම හොරු හොරු ඉන්නේ. ඒ ලෝකෙක ඉඳගෙන මම මම හොරකම් කරන්නේ නැහැ කිව්වොත් හොරකම් කරන මිනිස්සු මේ මිනිස්සුට පීයෙන් අයින්නෝ. කතා දෙකක් නැහැ. ඒ නිසා කාටවත් නොදැනට ඒ හොරකම නොකර ඉන්නවා විතරක් නෙමෙයි අනුන්ගෙන් නෝන්ජලයයි කියලා බය ආදුයි කියලා බැනුමුත් අහගෙන ඉන්න ගමන් තමන් ඇසුරු කරන එක්කනත් හොරකම් නොකරන කෙනෙක් බව දැනගන්න එයා කාගෙන්වත් උපදෙස් ගන්න ඕන නැහැ. එයා ඇසුරෙන්ම දැනගන්න ඕන. කාමීත්‍යාචාරයෙන් වෙන් කරලා ගත කරන ජීවිතයත් ඉතාම අමාරුයි. ඒක මුළු කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් කට ඇරලා කියපු වචනයක් නෙවෙයි. කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන එක හිතන්නවත් බැරි වුණා. කියවන්න ඕනේ සුද්ධ ලියවිල්ලක් කිට්ටුවකට ගිහිල්ලා තියනවාද කියලා. සරුවචන්සේ ගිහින්නක් දුන්නා. පීයන්න සමාදන් කෙරෙව්වා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාවදන් සමාදියාම කියලා. ඒකල කියවන් බ්‍රහ්මචර්ය කියලා කියන්නේ ඒ අබ්‍රහ්මචර්යෙන් වෙන්වීම කියලා බ්‍රහ්මයකට කරන්න පුළුවන් දේ බ්‍රහ්මයන්ට ඉබේම සිද්ධ වෙලා තියෙන දේ මනුස්ස ලෝකෙට ගෙනලා පෙන්නුවේ බුදුජානනාචේ කරලා බලලා. ඉතින් ඒක රකින්න කෙනා දන්නවනම් එහෙ උදේක තියෙන පිරිසිදුකම එයාට අනිත් එක නැ හැරෙනකොට ගඳෙන් කී හැකි මේ මනුස්සයා ළඟ මේක නැහැ කියලා. ඊට පස්සේ ඒකෙන් අයින් වෙන එක විසක්කා අපිට කියන්න බෑ මේ හොරා මෙයා මෙයා මිනිමරුවා මෙයා කාමීත්‍යාචාරයා කියලා පුද්ගලෙක් වෙන් කරන එක නෙවෙයි. ඒ වෙලාව හැටියට තමන් තමන්ගේ මට්ටමින් ඉඳගෙන අනික් අය තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න භජනේ නොකර සිටීම බැරි දෙයක් නෙමෙයි කාටවත් ඕනකමක් නැහැ. ජීවිතේ ගත කරනවායි කියන්නේ හොඳටම සතුම් මරණ මිනිසුත් එක්ක ගත කිරීමක් හොරුත් එක ගත කිරීමක් තන්නේ කර කාමීත්‍යචාර ලෝකයක්. බොරුව, කේලම, හිස් වචනේ, පරුස වචනේ කියන දේවල් තොලේ කටේ ගෑවෙන්නේ නැහැ. ඒ නිසා අපිට යම් වෙලාවක තේරෙනවා නම් මේ ගිහිගේ අතහැර ගන්න බෑ කියලා මොකක්වත් නෙවෙයි අවිද්‍යාවයි තණ්හාවයි අයින් කරන්න ඕනෙකමක් නැහැ. මං කියන්නේ මේ මෑණිවරුත් ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේ ගිහිගේ අතහැරපමනේ බුදු වෙනවයි කිය. මේ සෝවන් වෙනවයි කියලා. ඒකවත් බෑ. ඒක කෙරුවයි කියලා ලොකු දෙයක් හම්බ වෙන්නේ නැහැ. පිම්මක් පනින්න පුළුවන් ශක්තියක් විතරයි ලැබෙන්නේ. ඒ එතකොට අපිට භික්ෂුවක් වශයෙන් මට කියන්න පුළුවන් දේ තමයි අපි යම් වෙලාවක ප්‍රකාශයක් කරුවොත් සමාජයට මම පැවිදි වෙනවා මම දසසිල් ගත්තයි කියලා අපි සතෙක් මැරුවත් කවුරු හරිට ඇඟිලි දික් කළා කියන හේයි ඔය වැඩේ කරන්න එපා ඔය භික්ෂුවක් ගියේ කොට කවුරුත් එහෙම ඇඟිලි කරන්න එන්නේ නැහැ ගිහට අපිට අපිට ඇඟිලි දික් කිරීම අපිට ලැබිච්ච ලොකු ගෞරවයක්. අපිට බුදුරජාණන්සේගේ ගෝලයේ වශයෙන් යනකොට කවුරු සතෙක් මැරුවොත් ඕන කෙනෙක් චි. හරිම කැතයි. ඒ සංඝයා කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. කවුරු හොරකමක් කරනවා දැක්කෝ සංඝයාට ඕන කෙනෙකුට ඇඟිලි දික් කරනවා. මොකද අපි ගියන්ගෙන් කාලා ජීවත් වෙන හිඟන්නු જાතියක්. අපි කාමීත්‍යාචාරය කරොත් ඕන කෙනෙක් ඇඟිලි දික් කරනවා. ඒක අපි ඉල්ලගෙන ගන්න දෙයක්. ගිහියෙකුට එහෙම කරන්න බෑ. ඒක නිසා ගිහියෙක් නමුත් ඒ තමන්ට වැඩිය අඩු සීලය රකින්න කෙනෙක් සීල නොරකින්න කෙනෙක් කියනකො අයින් කිරීමට බුදුරජාණන් වහන්සේ දීලා සඳහන් කළා කියනවා එසේ නමුත් අඤ්ඤත්‍ර අනුද්දයා අඤ්ඤත්‍ර අනුකම්පා එහෙම වුණත් කමන්නේ සීලය අඩු කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරුකරනද භජනීය කරන්න පෛරුපාසනය කරන්න ඒ මනසට අනුකම්පාවෙන් එමන්තර සීලය කියලා දෙන්න එහෙනම් ඒ මනස පෙකෙන වලින් කැපල ගියා වගේ සම්පූර්ණ නැති මංගස්ථාන වෙනවනේ. ඒ නිසා දුස්සීලය දැකලා දුස්සීලය Taman ළඟට එනවනම් එයාට පයින් ගහන්න යන්න එපා. එයා ප්‍රතික්‍රියප කරන්න එපා. අහලා කතා කරලා කියන්නේ මෙහි එනවනම් මාව ඇසුරු කරන්නේ ඔය සීලේ දිනු කරන්න මිසක මම මෙතනින් පල්ලෙහාට බහින්න නෙවෙයි. තමනුත් මේ ජනප්‍රියතාවයේ සඳහා මේ පිරිස සම්පත්තිය සඳහා තමන්ගේ සීලය දුර්වල කරගන්නවා නම් එතකොට වෙන්නේ තමන්ගේ උසස් වෙන්න හදනව නෙවෙයි පහළ වැටෙන එක. ඒ ජනප්‍රියතාවයට කරන්න. ඒකට දීලා දෙන අබ්දෝපදේශය මොකද්ද? හුඟ දෙනෙක් කැමති අලිපන්තික සමාජික වෙනවට වැඩිය බලුපන්තික රජ වෙන්න. ඒ නිසා පහත් බහල බහල බහල බාලාංශ කට්ටිය එකතු කරන අයියා වෙන්න අක්කා වෙන්න හරි කැමතියි. ඒකල කියනවා මේ අනුත්දායතා වරානුත්දායතා වලින් මම මේ උදව් ගන්නෑ මොකක්වත් නෙවෙයි මේ කවුරක්වත් නැත්තම් ඒ නොදන්න බාලයෝ ටිකක් හරි අල්ලගෙන තමයි රජ වෙන්න හදනවා. ওই මොග්ගල්ලාති රාජ්‍ය ඉන්දියාවේ විශාල දැන්ට ඉන්දියාවට ගියාම ඔය රතු බල කොටුව ඉතින් ගාම ඔය තාජ් මහල් ඔක්කොම හැදුවේ මිනිසයා. ඒ මිනිසයා විශාල කාම භූමියක ගත කරා සම්පූර්ණ රජේ රට පිරි වුණා. ඊට පස්සේ යාගේ පුතාම මියාව අල්ලලා හිර කරලා තාජ් මහල් එක පේන ප්‍රමාණය හිර ගෙදරක් හදලා ඒකේ කොටු කරා. කොටු කරපුවා මේ මාසේ ඔක්කොම ඉවරයි. මහා අධිරාජ්‍යයේ ඔක්කොම අධිරාජකම් ඉවරයි. පුතා බලය ගත්තා. පුතා බලය ගත්තට පස්සේ ඉතින් පුතානේ මෙයා කිව්වලු මේ මට වැඩි කල මෙහෙම ජීවත් වෙන්න බෑ. ඒ නිසා මම හිරගෙදර ඉන්නකොට මට පුංචි ඉල්ලීමක් කරනවා සලකා බලන්නේ කිය. ඉතින් පුතා ඉතින් අහවල දැන් පුතා රජුරෝ තාත්තා හිරේ කරලා මොකද මට තරුණ වයසේ කොල්ලෝ 20ක් දෙන්නේ කිව්වා. ඊට පස්සේ ඉතින් පුතා සලකලා බලලා දුන්නොත් කොල්ලෝ 20ක් දීපුවම අර අධිරාජ්‍ය වගේ අරුන්ට උගන්න උගන්න මැරෙනකන් සන්තෝෂෙන් හිටියා. අයියා වෙන්න බලන්න. ඉරගෙදර ඉන්නකොට කාටවත් උපදෙස් දෙන්න බැන්නම් කතා කරන්න බැන්නම් මේ මනසගේ ඔක්කොම කටේ තියෙන ඇති වන්දම් පුරා පල්ලෙන් බහිනවා. අයිය වෙන්න පුළුවන් නම් තුන් හතර දෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් නම් අං එනවා රැස් විහිදෙනවා. ඉතින් ශ්‍රී විභූතිය පාගෙන ඉන්නවා රාජ්‍ය හම්බෙනවා වගේ තමයි. ගිහි ලෝකේ පුරාවට තියෙන ඔච්චරයි. අලිපන්තික සමාජිකයක් වෙනවට වැඩිය බලුපන්තියක් හදා ගන්නවා. ඒකල ඒක රජ වෙන්න හදනවා. ඉතින් ඒකට කියන්නේ මේ ලාභයට සත්කාරයට අපි කරන මේ පරානුද්යතා අනුද්යතා මේක හාස්‍යයට කාරණාවක් මේ වගේ සේවිතබ්බේ දන්න කෙනාට ඊට වැඩිය හොඳයි අයස කියලා බුදුරජාණන්සේ කියලා තියෙනවා. මට එහෙම වෙන ජනප්‍රියතාවයට වැඩිය හොඳයි කවුරුත් නැතුව කැලේට යන්න වෙඩි. අසීව නාච බාලානන් නිසා ඒ නිසා හොඳට මතක තියාගන්න ගිහියෙක් වශයෙන් උපාසක උපාසිකාවන් වශයෙන් ඔය හැත්තු කරගෙන යන වැඩවල මල් මාලකට මල් ලමුනන්න වගේ ගුණයක් එන්නේ නැති වෙන්න හේතුව මේ හොද හොද මඩේ දාන ගතියට. එහෙම නැත්නම් පෙට්‍රෝල් වගේ දෙයක් සීල් පෙට්‍රෝල් වගේ දෙයක් පීරිසික දාලා තිබ්බොත් ඔක උලඟට ගහගෙන යනවනේ. ඒක දාලා වහන්න එපායි. ඒ වහල් කරනකොට වහනවට කියන්නේ සීල් කියලා සීල් අරක්කු කියලා කියන්නේ වට. වහලා තිබ්බට පස්සේ සීල් අරක්කු කියලා කියන්නේ. සීලයයි සීල් අරක්කුයි දෙකම එකයි. රකින්න වහලා. එලි කරන්න එපා. සීලේ හෙලි කෙරුවා සීලේ රකින්න බෑ. සීල් අරක්කුත් එළිය තියන්න බෑ. තිබ්බ ගම හුලඟට පිහගෙන යනවා. ওই සීල් සහ සීල් අතර බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ගිහින් මේක තේරෙන්නේ නැහැ. ගිහින් තේරෙන්නේ නැහැ. මම සීල් ලකිනවා කියලා ආඩම්බරකම් කියන්න හදනවා, කෑ ගහන්න හදනවා. ඒ මන්දිවට මේ ඒ සීතල ගතියක් නැහැ. ඒක නිසා හොඳට බලන්න තමන්ට භජනය කළ යුතු, සේවනය කළ යුතු, පෛරුපාසනය කළ යුතු අය සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තේරුම් ගන්න ගියොත් හීන සීලයක් ඇති හීන සමාධියක් ඇති හීන ප්‍රඥාවක් ඇති කෙනෙක් සමාජයෙන් කොන් කරන්නේ ඒක නා සිල්වන්තෙක් ගාවට ගියාට පස්සේ සීලවන්තයා එයා ඇසුරු කරන්නේ අනුද්යතාවෙන් අනුකම්පාවෙන් අර කාරණා කියලා දෙන්න මිසක් ජනප්‍රිය වෙන්න නෙවෙයි ඒක නිසා බුදුරජාන් වහන්සේ කියන මේ දුස්සීලයන් චිත්ත වික්ෂිප්තතියත්තෝ ප්‍රඥාව නැති ඇත්තෝ අබුද්ධෝත්පාද කාලෙත් ඉන්නවා බුද්ධෝත්පාද කාලෙත් ඉන්නවා තමන්ට තේරෙනවා නම් තමන්ට වැඩිය හීන මට්ටමේ සීල සමාධි ප්‍රඥා ඇති කෙනෙක් ඒ කෙනාගෙන් වෙන්වීම සඳහා ක්‍රමසා විදි අහන්න යනවනම් ඒක අම්මු මෝඩකම ක්‍රමසා විදි ඕනේ දැනගත්තට පස්සේ අයින් කරන එකයි තියෙන්නේ ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සමාන කට්ටිය ඉන්නවා සීලයෙන් Taman එක සමසම වගේ සමාධියෙන් Taman එක සමසම වගේ ප්‍රඥාවෙන් සමසම වගේ කට්ටිය ඒගොල්ල බුදුහාමුදුරු කියනවා සේවනය කරන්නයි කියලා. පෛරුපාසනය කරන්න. භජනය කරන්න. අපි ඒකයි මේ වගේ තැනකට ඇවිල්ලා අපි මේ නේවාසික වැඩමුළු පවත්වන්නේ. අපි කියනවා මේකට ගන්න අටසිල් සමාදන් වෙන්න පුළුවන් අය විතරයි. රැහැටණු කයින්න පුළුවන් අය විතරයි. පැයක් පරියන්ක පැයක් සක්මන් කරන්න පුළුවන් අය විතරයි කියලා අපි ඒගොල්ලන්ට නීති ටිකක් දාලා මේ ටිකේ සේවනය කියලා කියන්නේ මේ පිරිස අතර සාමය වැඩෙන විදියට සමග්ගානන් තපෝසුකෝ කියලා අපි අනික් කෙනාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් Taman විඳවගෙන හරි එකිනෙකා කෙරෙහි සාමේ එකිනෙකා කෙරෙහි විවේකව එකිනෙකා කෙරෙහි නිස්සද්දව කටයුතු කිරීමට කියන්නේ සේවනය කරනවා කියන්නේ සිල්වන්තයෝ සමාධිය ඇති ඇත්තෝ ප්‍රඥාව ඇති ඇත්තෝ සේවනය කරනවා. ඉතින් මේක හම්බ වෙන්නේ නැහැ. මේ වගේ පිරිසකට එන්නවත් මේ වගේ පිරිසක් ඉන්න බවත් දැකන්න හම්බ වෙන්නේ දුස්සීලයෙන් සහ චිත්ත වික්ෂිප්තයෙන් සහ මෝඩයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය දන්නේ නැත්තම්. ඒ නිසා මතක තියාගන්න යම් තැනක අපට කල්‍යාණ මිත්‍රාශ්‍රයක් ලැබුණා නම් සත්පුරු ශාස්ත්‍රයක් ලැබුණා නම් ඒ මෙලවදීම අපි අර භජනීය නොකල යුතු දුස්සීලයෙන් ඈත් වීමේ අත්පිටම ආනිසංශය. චිත්ත වික්ෂිප්තයෙන් ඈත් වීමේ අත්පිට ආනිසංශය. ප්‍රඥාව නැති අයගෙන් ඈත් වීමේ අත්පිට ආනිසංශයක් දැන් මේ කෙනා කරන්න තියෙන්නේ ඒ අයගෙන් ඈත් වෙන එක යම් ප්‍රමාණයකට Tamange සුඛීය ක්‍රමසාවිදි වලින් කෙරුවා නම් මේක දිනු කරන්නේ තමන් එක සමසම වූ සීල සමාධි ප්‍රඥායට ආකර්ෂණයක් ඇති කර ගන්නවා. ඒගොල්ලොත් එක නිතර නිතිපතා බණ භාවනා කටයුතු කරන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, බණ අහන්න ඕනේ. ඒක අර දිනචර්යාවේ එහෙම නැත්නම් ආජීවයේ විශේෂ ලොකු විශාස විශේෂ කොටසක් කර ගන්න ඕනේ. ඔක්කොටම කියන්න තියෙනවා මම මේ මේ වැඩක් මම කරගෙන යනවා. මට ඒක දිගට කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලොත් එක්ක මම කැමති නෑ කියන්නේ. මම මේගොල්ලොත් එක්ක වැඩ කරන යන්න කැමතියි කියලා. ඒ අයගේ සාමය වෙනුවෙන් එයාගේ නැවත රැස්වීමෙන් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අපරිහානීය ධර්මවල සමගිය රැස් වෙලා සමගිය සාකච්ඡා කළා සමගිය විසිර යන. එතකොට කද්දාකත් වැටෙන්නේ නැහැ. හැබැයි මේ සමගිය රැස් වෙන්න බෑ බිසෝපී හටොත් එක්ක. සීල නැතියත් එක්ක. සමාධි නැතියත් එක්ක. රැස් වෙනකොටම Tamanne තේරේ Tamange තියෙන උද්දණ්ඩක් මිරිකලා දැම්ම වගේ තද්ද බලාසහනයක් තියෙනවා. තද බල හිතේ වෙහෙසක් ඇති වෙනවා. තද බල දැවිලි දැවිලි ඇති වෙනවා ඒ සීලයේ සමාධිය ප්‍රඥාව අඩු කෙන ඇසුර කරනකොට. නමුත් යම් වෙලාවක සමසම සීල තියෙන සමාධි ප්‍රඥා තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා හිටියොත් ඒක තේරෙන්නේ බ්‍රහ්ම මණ්ඩලයකට ගියා වගේ. ඒක තේරෙන්නේ දේව මණ්ඩලයකට ගියා වගේ. ඒක තේරෙන්නේ සංඝ මණ්ඩලයකට ගියා වගේ. ඒක තේරෙන්නේ ප්‍රඥා මණ්ඩලයකට ගියා වගේ. තමන්න තේරෙන පටන් ගන්නවා මගෙන් ඒත්තන්ට ලොකු සේවයක් වෙන්නේ නැති වුණාට මෙතන වාසය කරනකොට මොකද්දෝ පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. කල්පනා වෙනවා අනේ මට තව වෙලා ඉන්න තියෙනවා නම් හොඳයි කියලා. මට මතකයි මේ දවස්වල ඒ 79 80 ඉතින් 85 86 වෙනකන් ඒ හතර පහ දිනක පුංචි මණ්ඩලයක් හම්බ වෙලා ඔක්කොම මට වැඩි වැඩිමල් ඔක්කොම මට වැඩි උගත් ඔක්කොම මට වැඩි සීලවන්තයි ඒ පිරිස අතරට මට යන්න නිකන් අහඹු අවස්ථාවක් ලැබුණා ඒකට ගියාට පස්සේ මට හිතුණා මේ මිනිස්සු මට ගහලා එලව ගන්න නැති එක මොන තරම් වාසනාවක්ද කියලා මං ඒ තරම්ම දුස්සීලයි මට ඒ තරම්ම දැනුම තිබුණේ හැබැයි මට දකින්නකොටම හිතුණා මේ මිනිස්සු කොතනද එකතු වෙන්නේ පයින් හරියන්න ඕන. අවුරුදු 3ක් එක දිගට මුගාවක් මං වැය කරේ නෑ. බදාදට පැයයි ඉරිදට පැයයි. ගිහිල්ලා ඒගොල්ලන්ගේ ධර්ම සාකච්ඡාවක් තියෙනවා ඉංග්‍රීසියෙන් කරන්නේ මට තේරෙන මොන දෙමලයක්වත් තේරෙන්නේ නෑ. ඒ වුණාට අහගෙන ඉන්නවා. ඊට පස්සේ කට්ටිය උදලා පැයක් වාඩි වෙනවා. කවුරුවක්වත් උගන්වන්නේ නෑ. ඔහේ ඇද්දක වහගෙන වාඩි වෙලා ඉන්නව මොනව කරනවද කියලා මට දන්නෙත් නැහැ. හැබැයි ඒකේ පුදුම ආකර්ෂණයක් තිබුණා මට. ඒ පිරිසත් එක්ක ඉඳලා. ඊට පස්සේ නිල්ලම ගියාට පස්සේ ඒ ඉන්න කට්ටිය එකතු වෙලා කවුරුත් ගුරුවරෙක් නැහැ. කවුරුත් කමටහන් දෙන්න කෙනෙක් නැහැ. කවුරක්වත් බණ කියන්න කෙනෙක් නැහැ. කට්ටියක් එක්ක ඉන්නවා. ඉතින් කවුරු හරි ඇහුවොත් එහෙම ගිහිල්ලා මොකද කරන්න කියලා විලිලැජ්ජයි කියන්නේ. මොනවත් දන්නේ ආනපාන කරනවත් දන්නේත් නැහැ. ධක්මන කියන එක අහලවත් නැහැ. නමුත් ඉන්නකොට තේරෙනවා මේ මිනිස්සුયો මේ ලෝකේ තියෙන දුක දැකලා මේ පැත්තට වෙච්ච කට්ටියක් ඒගොල්ලත් එක්ක ඉන්නේ කී තියෙන ලාභේ. මේක තමයි මේ සර්වඥාන්සේ පෙන්වන්නේ ලෝකේ කවදාවත් අසත්පුරුෂයෝ නැති වෙන්නේ වැඩි හරිය ඉන්නේ අසත්පුරුෂයෝ. Tamanda සත්පුරුෂ වෙන්න ඕනේ නම් ඉස්ලාම කරන්න තියෙන ඒක දැනගෙන ඒගොල්ලන්ගෙන් වෙන් වෙනකොට අසත්පුරුෂයන්ගේ පැත්තෙන් පුංචි ආරාධනාවක් එනවා. එතකොට කරන්න තියෙන්නේ සත්පුරුෂ පැත්තට ගිහිල්ලා කටයුතු කරනකොට හරියට මේ කලයකට වතුර පුරවන්න වගේ එnde end අසුවිරුතං බහුසුත භාව සමාධි ප්‍රඥා ටික ටික ටික ටික වැඩෙනවා. ඇත්තට මේක නොවැඩුණත් මේ සීලය නොවැඩුණත් සමාධිය නොවැඩුණත් ප්‍රඥාව නොවැඩුණත් දුස්සීලයන්ගෙන් වෙන්වීමම ලොකු මානසංශයක්. සමාධිය නැති අංජබජල් කට්ටියගේ වෙන්වීමම ලොකු ආනිසංශයක්. ප්‍රඥාව නැති මිත්‍යා දෘෂ්ටියේ වෙන්වීමම ලොකු ආනිසංශයක්. ඒක නිසා ඒ සත්පුරුෂ මණ්ඩලයක ගත කරන්න හම්බුණත් පෙළකු සංසිඳනකොට කිව්වේ මට මේ වැඩ කරන පිරිසක් එක්ක ඉන්න හම්බුණත් ඇති කියලා කිව්වා. මේ සීල සමාධි ප්‍රඥා ඉස්සරහින් තියාගෙන වැඩ කරන පිරිසක් එක්ක ඒ තරන්දි තරන්දි ඉන්න හම්බුණත් ඇති. ඉතින් මේ දේ බුදු කෙනෙක්ම කියලා දෙන්න ඕනේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. අපි අපි යන්නෙම මේ සුඛ හොයාගෙන යන ගමනක්නේ. ලාභ සත්කාර හොයාගෙන යන ගමනක්නේ. හම්බ වෙන හම්බ වෙන බුරුසු පිටින් හම්බ වෙන අසප්පුරුසු. කොතනකවත් නැහැ. ඒක ඕන දනක අත උසලා කියතගේ දුස්සීලෝහි බහුජනෝ. බුදුචන්නාංශේ බුදු වුණාට පස්සේ කියනවා අහං නාගෝ සංගාමේ චාපාතෝ පතිතංසරං අතිවාක්‍යං තිතික්කිසන් දුස්සීලෝහි බවජ්ජං. බහුජනෝ මම යුදටවන් ඇති කුසේ යුදට ගිය ඇතාට හැම පැත්තෙම නීතල වදිනවා කඩු පහරවල් වදිනවා හෙල්ල පහරවල් වදිනවා මූතින් සන්නද්ධ වෙලා තමයි යන්නේ බුදුරජාණන් කියන මම යුදටවන් ඇති කුසේ ඊතල දුන්නෙන් වීදී යන ඊතල ඉවසනවා ඒ මොකද මේ මේ ඒ අදහස් කරන්නේ බුදුරජාණන් ශ්‍රී මිනිසු දොස් කියන එක බුදුරජාණන්ට බණින එක අපේ පොතේ ලියවිලා නැහැ උංගා හරියක්. ලියවිලා තියෙන බුදුහාම ගුණ කියපු ටික විතරයි. දුස්සීලෝයි බහුජන අතිවාක්‍යං චිතික්කේසම් බුදුහාමරන්ට ලුණු දෙහියට හැපෙන වචන කතා කරනවා. ඒක ලියවිලා අපාගාමී වෙනවා. ආර්ය උපවාදේ කළ අපාගාමී වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මම යුද්ධට වන්නේ නැතිකොසේ ඉව ඉවසගෙන ඉන්නේ මේ බොහෝ දෙනා දුස්සීලයි. කිසිම කෙනෙකුට ඕනකමක් නැහැ. ඒගොල්ලන්ට ඕන වෙලා තියෙන තමනුත් දුස්සීලව ඉඳගෙන ඊටත් වැඩිය දුස්සීල පිරිසකගේ හරි කමන්නේ නායකත්වයේ ගන්න. ජනප්‍රිය වෙන්න. ලාභ සත්කාර ලබන්න. නමුත් ඒ ඒ ඒ ඒ ක්‍රියාවලිය 99% කරාට ඒ ඉන්න පරිසරයේම භජනය කළ යුතු සිල්වන්තයෝ ඉන්නවා මේ කෙනාට පේන්නේ නැහැ. මොකද මේ කෙනාගේ අස්සන්ද වෙලා තියෙන්නේ අර පැත්තටමයි යන්නේ. ඒක නිසා ඒ පිරිසකින් වෙන් වෙන්න හම්බ වෙන එක. උදකලා වෙන්න හම්බ වෙන එක විවේක වෙන්න හම්බ වෙන එක විස්රාම වෙන්න හම්බ වෙන එක පෙරපිනක්. නමුත් එහෙම පාඩමක් ඉස්කෝල වල එහෙම උගන්වන ගතියක් අහලා දැකලා තියෙනවද? කවදාහකවත් දේශපරණච්චෙක් එහෙම කියයි කියලා හිතනවද? ආර්ථික විශේෂඥයෙක් කියම එහෙම කියයි කියලා හිතනවාද? සමාජ විද්‍යාඥයෙක් එහෙම කියයි කියලා හිතනවාද? ඒගොල්ලෝ කියන්නේ අපි සමාජ ක්‍රමයක් හදලා දෙන්නම් සියල්ලම සතුටින් ජීවත් වෙන්න. අප ආර්ථික සමීකරණය හදලා දෙන්න රත්තරන් මොලේකින් සමීකරණ දාලා සියල්ලම සතුටින් ආර්ථික නෝදේ දේශපාලනඥයන් ගැන අපි සියලු යටතල පහසුකම් හදලා දෙන්න අපිට පොඩි දෙයක් තියෙන ඡන්ද දෙන්නකෝ අපිට ඡන්ද දෙන්නකෝ අපි ඊටු ටික හිටගෙන දිවි ලෝකයක් මාවලා දෙන්න කියලා කොච්චර කාලයක් ඔය පරිප්පුව කාලා තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ මේ කියන වචනයක් අරිඹුවක් හොල්ලන්න පුළුවන්කමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ දේවල් නොදකින්න එකම ලාභයක් නොවසන මේකම ලාභයක් පෛරුපාසාදී නොකරන එකම ලාභයක් ඒක නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැහැ කියලා කවුරු හරි චෝදනා කරනවා නම් අපිට ඒ කෙනා ගැන මනින්න හදන එක නෙවෙයි දැනගන්න පුළුවන් ඒ මනුස්සයා කවදාකවත් Tamanට වැඩිය පහත් අය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පහත් අය අයින් කර යුතු බවවත් දන්නේ නැහැ එයා දැනගෙනම ඇසුරු කරන්න ඉති පහත් අය ඒ වගේම කල්යාණ මිත්‍රය දැක්කොත් කල්යාණ මිත්‍රය ඇසුරු අඳුරන්න දන්නෙත් නැහැ. ඒක නිසා පොට්ටේ පාරේ යනකොට මණික් ගලක් පය වැදුනට පොට්ටේ කවදාකවත් ඇහිඳලා ගන්නෑ. මොකද කල්යාණ මිත්‍ර ගුණ දැනගන්න නම් පළවෙනිම ගුණය තමයි අසත්පුරුෂ සංසේවණෙන් ඈත් වෙන එක. ඒක නිසා ඒ සරුවචන් වහන්සේ බෝධිසත්ත්ව කාලේ මොකද්ද ඒ කියනවා මේ අගස්ති අගස්ති මුනි කියන එක තමයි සඳහන් කළ දෙයක Hindu ශාස්ත්‍රයේ අගස්ති ඍෂි කියලා ඒගොල්ලෝ ඍෂිනාංශ නමක් විදිහට සඳහන් කරනවා මේක න රජ කෙනෙක් පවුලක ඉපදිලා කැලේට ගිහිල්ලා තියෙනවා රජකමත් අතහැරලා රාජපුරුෂයොත් අතහැරලා මාලිගාවත් අතහැරලා ගිහිල්ලා කරගහක් යට කරකොල කියලා කියන්නේ මේ නිඩෝරේට මැරෙන්නේ නැති જાති ගහක් ඒ කොළ ටිකක් කඩලා 12 <coughs> වෙනකන් අවුව 12 <clears throat> වෙනකන් අවුව තියෙන ගලක් උඩ දාලා මැල වුණාට පස්සේ 12ට ඉස්සලා ඒක වළඳලා වණ භාවනා කරනවා. කාලයක් මේක කරගෙන ඉඳලා තිනවා මේ ලුණුවත් හොයන්න මිනිස්සු අතරට නොයන්න. උයපු රස කැවිලි ආහාර මුකුත් එපා කරකොල ටිකක් කාලා. පස්සේ සක්‍රදේවේන්ද්‍රයා මේක දැනගෙන එක දවසක හරියට 12 විතර වෙනකොට බොහෝම හිඟන මිනිස්සෙක් විදිහට ඉදිරිපත් වෙලා බෝසතාන් වහන්සේ ළඟට ගිහිල්ලා තිනවා මං කැලේ අතරමං වුණා මන්ට මොනවාක්වත් කන්නත් නැහැ බොන්නත් නැහැ කියලා අර කරකොල ටික දුන්නලු කාපන් කියලා. ඉතින් දැන් සක්‍ර දේවේන්ද්‍රයා මේක අරගෙන පැත්ත කරලා බලා හිටලා විමර්ශක ගිහිල්ලා ආය කරකොල ටිකක් කඩාන මලවලා හැන්දෑවේ කයිද කියලා. නෑ එයා කෑවේ නෑ ඉදා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා පහුවෙන්දත් කිව්වලු මං එළියට යන්න ගියා ගම හම්බුනේ නෑ අතරමං වුණා. මම අදත් ඉන්නේ බොහොම දුෂ්කරව. ඊට පස්සේ දෙවෙනි දවසෙත් එයා අගස්ති මුනිවරයා කරකොල ටික හරියට පූජා කරා. තුන්වෙනි දවසෙත් සක්‍ර දේවේන්ද්‍රයා මේ සෙල්ලම්ම කරලා තියෙනවා. උත්සාහ කරලා බලන්න මේ වගේ හැන්දාවට හරි මොනවා ටිකක් කඩාන කයිද නෑ. තුන්වෙනි දවසෙත් කිව්වට පස්සේ කිව්වලු මේ ඔබතුමා මේ මේ වගේ දැඩි ප්‍රත රැකගෙන ජීවත් වෙන්නේ කැලේ ජීවත් වෙන්නේ ඇයි කියලා. ඒගොල්ලෝ මිනිස්සු නොදකින්. ලුණු නැති වුණත්, මිරිස් නැති වුණත්, රසමසුළු නැති වුණත් කිසි කෙනෙකුගෙන් අසුර නැතුව ජීවත් වෙන්න. ඊට පස්සේ කළු ඒ තරම්ම මොකද්ද මිනිස්සු කරපු වැරද්ද කියලා. නෑ කිසි වැරද්දක් නෑ. කිසිම කෙනෙක් පිරිසුදු වෙන්න හොයන්නෙත් නෑ, හිතන්නෙත් නෑ. කක්කමයි. ඊටසේ සක්‍රදේවේන්ද්‍ර කියලා තිනවා මම යාගේ ශ්‍රී විභූතිය පෙන්ලා මමයි සක්‍රදේවේන්ද්‍ර මම මේ ආවේ ඔබතුමාගේ මේවා බලන්න මම ඔබතුමාගෙන් වරය ඔබතුමාට වරයක් දෙනවා මොනවද ගන්න කැමති කියලා මට මරණකම් කවුරුත් නොදකින්න ලැබේවා පළවෙනි වරේ ඉල්ලගත්තා. ඒ සක්‍රදේවේන්ද්‍ර කලු ඒක එච්චරම කරදරයක් නෑ මම ඔයාලට දෙවතුමා දෙවෙනි වතාවටත් වරයක් දෙනවා. මොකක්ද ඉල්ලන්නේ මම දෙවෙනි සැරේටත් කියනවා මට කිසි කෙනෙක්ගේ අසුරු නොලැබේවා ශක්තිමය තුන්වෙනි වතාවටත් වරයක් දීලා තිනවා. ඒක එච්චර අමාරු නෑ. දැන්ටවත් උපය තුන්වෙනි වතාවට කිව්වල මට සෙනගියේ ඇසුර නොවේවා. ඊට පස්සේ ශක්තිමය කිව්වල දැන් උඹට වර තුනක් දුන්නා තුනටම ඉල්ලුවේ එකයි. මිනිස්සුන්ගේ ඇසුර නොලැබෙ. මොකද ඉන්න හරියක් මිනිස්සයා කියන සතා ඔය සීලේ කඩන එක තමයි විනෝදාංශය. ඒකල අනිකයිගේ කඩවණ එක. ඒ වගේම සමාධියක් කියන එක පලාතක නෑ. අංජ බජල් ලෝකයක් තියෙන. පිස්සු කිව්වහම පිස්සු හොඳ ඒක තියෙන්නේ. සාමාන්‍ය පිස්සු නේ පිස්සු හොඳ එක. ප්‍රඥාවන්තයි කිව්වහම හොඳ කැපෙන පිහකින් බඩ කපා ගන්න පිහට යන ගන්න જાතියක් ලෝකේ ජීවත් වෙන්නේ. ඒ තරම්ම අනර්ථ කර දේවල් කරන්නේ. ඊට පස්සේ සක්දේවේන්ද්‍රයා කියලා තිනවා ඔබට මං අතට ජවයක් දෙනවා. ඔබ අල්ලපු අල්ලපු දෙයක් රත්තරන් වෙන්න ඕන නම් රත්තරන් වෙන්න ආහාර වෙන්නම් ආහාර වෙන්න කියලා වරයක් දීලා ගියාලු මෙතෙන්ට මං වගේ ඩුගී කෙනෙක් ආවොත් උඹට කැමති දෙයක් දෙන්න පුළුවන්කම ලැබේවා කියලා ඒක එච්චර ගණන් ගත්තේ නැතිලු ඒ අගස්ති මුනිවරයා පැත්තකටලා ඉන්න ඕනකම. ඒක නිසා හොඳට මතක තියානින්න මේ ලෝකයේ කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් හැබැයි විශාල ජනතාවක් න සේවිතබ්බන් න බජිතබ්බන් න පෛරුපාසංස තිබ්බට අබුද්ධෝත්පාද කාලවල පවා සේවිතබ්බ බජිතබ්බ පෛරුපාසිතබ්බ පිරිසක් ඉන්නවා සුළු පිරිසක්. ඒ පිරිසට අපිට ලං වෙන්න නම් මේකෙන් අයින් වීමේ කටයුත්ත කවුරුත් කරලා දෙනකන් ඉන්නත් එපා. කායින්වත් අහන්නත් එපා. මේගොල්ල මනින්නේ කොහොමද කියලා. මනින්නේ Tamange සීලියත් එක්ක සංසන්දනය කරලා බලන්න. උන්ට බොහොම සමාන කතාවක් තමයි ඔය කීසිපුත්ත සූත්‍රයේදී සරුවචනාංශේ සඳහන් කරන්නේ. ඒකෙදී ඒ එතෙන් දෙන හැම කෙනාම එක එක එක එක જાති බණ කියනවා සර්වඥාසත් එතෙන් වඩිනවා. වැඩියට පස්සේ එතන නියංගමක් ප්‍රසිද්ධ මේ ප්‍රජාශාලාවක් තියෙන තැනක්. ඊට පස්සේ බුදුරජාණන්ගේ බණ ඇහුවට පස්සේ එයා ඒ කට්ටිය ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ එක එක જાතියෝ තෙල් බෙහෙත් බෙදන්න එනවා. එක එක බයිලා කතා කරනවා. එක එක බණ කතා කරනවා. අපිට එකෙක් ගැනවත් විශ්වාස නැහැ. ඔක්කොමලා කියන එකක් කරන්නයි කියලා. බුදුරජාණන් කියනවා ඔබ ඇත්තටම බලා කරන දේ හරි. එහෙම සැක කරන්න වටිනවා. මොකද මේ කතා කර කර ඇවිදින මිනිස්සු කියන දේ කරන්නේ කරන දේ කියන්නේ කියලා. ඊට පස්සේ බුදුජානනාංශයේ කේශපුත්‍ර සූත්‍රයට කාලාම සූත්‍රය කියලා ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ කේශපුත්‍ර ගමේ දේශනා කරන වංශය සඳහන් කරනවා මිනිස්සුયો යමෙක් මනින්න හෝ තමන් මනින්න ගන්න උපමාන සේරම ඇතුළ කියන මේ එකක්වත් විශ්වාස කරන්න. උඹේ ගුරුරය කිව්වයි කියලා පොතේ තියෙනවයි කියලා උඹට රුචි කියලා තර්කයට අහු වෙනවයි කියලා ඔක්කොම අයින් කරලා කියනවා මේ එකක්වත් විශ්වාස කරන්න මේ ඔක්කොම මිනිස්සු වාසියට හදාගත්ත දේවල්. ඉතින් ඒක සුද්ධ බුද්ධුම කැමැතිර පාවිච්චි කරනවා charter of free thinking කියලා ඕනම කෙනෙකුට ස්වාධීනව හිතන්න බුදුරජාණන්සේ දීපු වරයක් කියලා. නම සූත්‍රේ පිටිපස්සේ කොටසෙන් තියෙනවා ඒ ටික සුද්ධට අහු වෙලා නැහැ. සුද්ධ කතා කරන්නේත් නැහැ. ඒක කතා කරලා කියනවා උඹ කැමැතිද උඹ මැරණාට. නැහැ. එහෙනම් උඹට වෙන කෙනෙක් මරන්න හොඳ නැහැ කියලා උඹට තේරෙනවනේ. උඹට මේ පාරේ යනකොට එළියට ළඟන මරනකොට උඹ කැමති නැහැ. එහෙනම් උඹටත් නැහැනේ අයිතිවාසිකම් මේ පාරේ ඉන්න සතෙක් කිසිම නඩුවක් අහන්න නැතුව චෝදනාවක් කරන්න නැතුව මරන්නේ. තේරෙනවනේ? උඹ ගෙදර ගිහලා බලන්න උඹේ වස්තු නැති වෙලා තියෙනවා. කැමතිද? නෑ. එහෙනම් උඹ අනුන්ගේ වස්තුවක් අරගන්නේ කොහොමද නෑ? උඹේ කාම වස්තුන් කවුරු හරිලා දූෂණය කරලා යනවා. කැමතිද? බේරන අවස්ථා හම්බුනට අනුන්ගේ කාම වස්තු දූෂණය කරන්නේ කොහොමදද? ඔබ බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් පරස වචනෙන් රැවටෙන්න කැමතිද නැහැ. එන මේ ටික උඹලට තේරෙන්නේ හොඳයි කියලාද නරකයි කියලාද? ඉතින් අපි දන්නවා ඒක හොඳයි කියලා. අයි ඒ ටික කරපන්. ඊට පස්සේ හරියටම එයාගේම සීලය උපමානයක් කරන්නේ එතන ඉඳලා යන පාර කතා කරලා දෙනවා. ඒ මිනිසුන්ට ආයේ කවුරුත් කියපු කතාවක් ඕනේ තමන්ගේම සීලෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමන් දැනට ඉන්නවනම් සීලෙක මේ කතාවේ වටිනාකමක් තියෙනවා. සීලෙක ඉන්න කෙනාට තියෙනවා ඇසුරු කරනවනම් ඇසුරු කරන තමන්ට සමාන මට්ටමේ උසස් මට්ටමක සීලයක් තියෙන කෙනෙක් තමන්ගේ සමාන මට්ටම හෝ උසස් මට්ටමක සමාධියක් තියෙන කෙනෙක් සමාධි සමාන හෝ උසස් මට්ටමක තියෙන ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒතර බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා එවැනි පරිශදයක ඇහෙන කතාව සීලය අගය කරන සීලයට සමාන සීලේ ආඩම්බර වෙච්ච කතාවක් විතරයි කතා කරන්නේ. ඔය හොරුම් පිළිබඳ කතා, කුමාර කුමාරියන් කතා, රාජ කතා, කුණුහරුප කතා නෑ. එළියට ගියොත් දෙතිස් කතාමයි. වෙන මොකක්වත් නැහැ. කතා කෙරුවොත් කාගරි කුණු කන්දලම. වල්පල් හැල්ලා. අපිට කොච්චර ඒකට ඇබ්බැහි වෙලාද කියලා කියනවනම් මේ දවස් තුනේ ඉඳලා දුවන්නේ ටෙලිවිෂන් එකේ නිවුස් බලන්න. පත්‍ර ටික බලන්න. ගිය ගමන් කියන අපරාධ දවස් තුනේම වෙච්ච ලොකුම පාඩුව තමයි නිවුස් අහන්න හම්බෙච්ච නැති එක. දෙවෙනි එක තමයි රෑ වේල් තුනක් නැති වෙන එක. ওই දෙක තමයි බරා භයානකම දේ. නැත්නම් නැත්නම් ඔක්කොටම පැවිදි වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ওই දෙක නිසායි පැවිද්දත් බැරි. ඒ තරම්ම ඇබ්බැහි. ඒකේ තියෙන්නේ මොනවද මුළු ලෝකෙම වෙච්ච පරට්ටම වැඩ ටික කුණු සේරම ටික පෙරලා එක විනාඩි 5ට ගුලියක් හදලා බත් කන ගමන් ගිලපන් කියලා දෙනවා. සමහරු කැමයට පෙර ගන්නවා සමහරු කැමෙන් පස්සේ ගන්නවා. ඒක නැතුව නම් කොහොමඩක්වත් කැම වේලක් කන්න බෑ. කැම නොකා ඉන්න පුළුවන් ඒක නැතුව ඉන්න බෑ. ඉහළ කිනෝ භාවනා කරනකොට හිත විසිරෙනවනේ ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් විසිරෙන්නේ නැතුව තියේ මේ මේ කුණු කන්දල් දෙයරම බොක්කේ දාගත්තා. අන්තට්ටු හතර පිටින් බඩේ. ඒකල කියනවා මේ හිතින්නේ නැහැ කියලා. ඒක නිසා අපට තියෙන්නේ ශාසනය කියලා සීල නැතිකම නෙවෙයි සීල නොමිලේ හම්බ වෙන්නේ ආරස්සාව දන්නේ සීයේ නොමිලේ හම්බ වෙන්නේ අරසාව දන්නේ ඒකේ සාපේ. ඒකේ ජඩකමටයි මේ සංසාරය අපි ගෙවන්නේ. සමාධියත් ඕගොල්ලෝ දැනගත් හරි නොදැනගත්තත් හරි උප්පත්තියම හම්බෙච්ච ප්‍රතිලාභයක්. සමාධිය හම්බ කරන දෙයක් ඇත්තේ නැහැ. මේ ළඟදි ලොකු සංසය බණකදී කියනවා අපි කොච්චර හිත වික්ෂිප්ත වෙලා තිබුණත් කොච්චර සීවිදිනසා ගන්න ගතියට හිතනරක් වෙලා තිබුණත් ඒකාග්‍රතාවය කියන චෛත්‍යකේ තාමත් ඒ හිතේ තියෙනවා. ඒකට වෙනම දඟලන්න ඕනේ. අපි ඒක අදහන්නේ ඒකාග්‍රතාවේ කොන් කරලා නන්දාව ගානවා පපු යද්දෙක් ගහගෙන අඬනවා. අපි දන්නේ නැහැ මේ සැලෙන හිතෙත් ඒ තරම්ම දුක්ඛිත හිතෙත් සමාධිය තියෙනවා. ප්‍රඥාව කියලා මොනම දෙයක්වත් අපිට ඕන කරන්නේ ඇතිදී ඇති හැටිය දකින්න එක තියෙනවා. නමුත් මේ අවිද්‍යාව අදහනවා. මිත්‍යා දෘෂ්ටි අදහනවා. අයෝනිසෝ මනසිකාර අදහනකොට ප්‍රඥාව මුසුප්පු වෙලා පැකිලිලා පැත්තකට යන එකයි තියෙන්නේ. ඒක නිසා අපට කරන්න තියෙන ප්‍රඥාව මතු කරන්නම් අවිද්‍යාව පොඩ්ඩක් අයින් කරන්න. සමාධිය මතු කරන්න නම් ඇවිස්සෙන දේවල් පොඩ්ඩක් අයින් කරන්න. සීලය මතු කරන්න නම් දුසීලය පොඩ්ඩක් අයින් කරන්න. එතකොට අපිට තේරෙයි උප්පත්තියම අපිට සීලයක් තිබිලා තියෙනවා, උප්පත්තියමට සමාධියකුත් තිබිලා තියෙනවා, උප්පත්තියම ප්‍රඥාවක් තිබිලා තියෙනවා. නමුත් ඒක පෙන්වන්න බුදු කෙනෙක් වෙන්න ඕන. ඇවිල්ලා කියනවා ඔය ඒක වසාලන දුස්සීලකම සහ දුස්සීලයන්ගෙන් ප්‍රයෝගශීලීව පොඩ්ඩක් අයින් වෙන්න. සම අවුල් කරන ඔළුව අවුල් කරන වික්ෂිප්ත කරන අසහනකාරී දැවිලි තැවිලි දෙන පරිසර සමාජ සත්ත්ව සහ පුද්ගලයන්ගෙන් පොඩ්ඩක් අයින් වෙන්න. ඔළුව අවුල් වෙලා කත කත කරන අවිද්‍යාව තියෙන කට්ටිය පොඩ්ඩක් අයින් වෙන්න සුට ඉබේම සීලයක් ලැබෙනවා සමාධියක් ලැබෙනවා ප්‍රඥාවක් ලැබෙන නිසා ලෝකෙ කිසිම අඩුවක් නැහැ සීල සමාධි ප්‍රඥාවල තියෙන්නේ ලැබිච්ච සීලය රකින්න දන්නේ ඒ නිසා සීල ශික්ෂා සීල ආරක්ෂා කියලා එකක් තියෙන්නේ මේ මුළු ජීවිතේම අපිට තියෙන ලොකුම වගකීම තමයි මේ ගත්ත සීලය අරසා කරන්නේ දෙක අපි පරියන්කට කියලා වාඩුණයි කියලා හිතන්නකෝ වාඩුණාට පස්සේ අපිට තේරෙනවා නම් ඒක චිත්තක්ෂණයකට හරි මේ මම දැන් මෙතන කියන වර්තමානට ගන්න පුළුවන් කියලා ඒක ඇත්තටම අපිට උපත්තියම හම්බෙච්ච ප්‍රතිලාභයක් අපි මුළු භාවනා ජීවිතේම තියෙන්නේ දන්න ක්‍රමයට උපයා ගන්නාලද මේ චිත්තක්ෂණය වැටෙන්න දෙන්නේ නැතුව වැටුණත් නැවත උපයා ගන්න ආරස්සා කිරීමයි තියෙන්නේ. manussාත්ම භාවයත් එක්කම ප්‍රතිලාභයක් තමයි අපිට සීලය හම්බ වෙන එක. manussාත්ම භාවයත් එක්කම ප්‍රතිලාභයක් තමයි අපිට සමාධිය හම්බ වෙන එක. manussාත්ම භාවයේ ප්‍රතිලාභයක් තමයි අපිට ප්‍රඥාව හම්බ වෙන එක. ඒක ඕනේ පොඩි ළමෙක් දිහා බලනකොට පේනවා ඒ ළමයට අසහනයක් නැහැ. කොහොමඩක්වත් නැහැ. අපි වයසට යන්න යන තමයි අසහනෙ වැඩි වෙන්නේ. ඒ හම්බ කරන්නයි ඉගෙන ගන්නයි වැඩි වෙන්න වැඩි වෙන්න අසහනෙ වැඩි වෙනවා. ඒ නිසා උප්පත්තියම තියෙනවා. ඉතින් බුදුරජාණන් කියනවා ඇයි එහෙනම් පොඩි කාට සෝවන් කියන්නේ නැත්තේ ඇයි කා පොඩි කාට රහත් කියන්නේ නැත්තේ ඌ ඒක දන්නේ නැහැ. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඌට සීල ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ඌට සමාධි ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. ඌට ප්‍රඥා ප්‍රශ්නකුත් ඇත්තෙත් නැහැ. වැවෙනවා වැඩෙනවා කියන්නේම සීල දුස්සීල වැඩෙන එකමයි ප්‍රඥාව නැතිකම වැඩෙන එකමයි තමාදි නැතිකම වැඩෙන එකයි ඒකට ප්‍රයත්නේ තමයි මේ තියෙන දේ අරසා කිරීමේ කටයුත්ත ප්‍රඥාවත් manussකමත් එක්කම සියල්ල ලැබිලා තියෙනවා අර දුෂ්ප්‍රඥ ගතියට අවස්ථාවෙන් එක අයින් කරන්නයි අපි එහෙම දුෂ්ප්‍රඥතාවයේ පිටු දකින්න අය ගුරු තන්නේ සලකලා ඒගොල්ලත් එක්ක කටයුතු කරන්න හදනකොට නිවන් ලැබුණයි කියලා එහෙම නැත්නම් ධ්‍යානයක් ලැබුණයි කියලා මාර්ගඵලයක් ලැබුණා කියලා මොනම දෙයක්වත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. කවුරු හරි හිතාන ඉන්නවනම් මේ ධ්‍යානයක් ලැබෙනකොට අන්තට හරකෙකුට අං එන්නා වගේ අං එයි කියලා. එහෙම නැත්නම් මේ කිරිදත් හැල්ලා ඥාන දතේ ඉන්නා වගේ එහෙමෙන් අත් දත්තේ කියලා එහෙම දෙයක් තියෙනවා නම් බුදුරජාණන්සේ කියනවා බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ දේවතාවෙක් ඇවිල්ලා අහනවා කිං ලද්දාවුසෝ ඇවැත්නි උඹට මේ බුදු වුණා කියලා මොනවද ලැබුණේ කියලා මොනවත් නැහැ කියලා. කිං කීයතාවුසෝ උඹට මොනවද නැති උනේ කියලා අහන මොකක්වත් නැති උනේ නැහැ. එහෙනම් අපිට ලැබුණෙත් නැහැ යමක් නැති උනේත් නැහැ කිව්වොත් ආ ඒ ප්‍රකාශය ටිකක් සාධාරණයි කියනවා. අපිට manussත්වයත් එක්කම ඔය ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච දේ අරසා කරන්න බැරිකමට අපි ਸਰබලා දෙවි කෙනෙක් මවාගෙන උන්දට සාප කරනවා. එහෙම නැත්නම් යදිනවා. එහෙම නැත්නම් කවුරු හරි ලොක්ෙක් හදාගෙන එයා ළඟට ගිහිලා යාප්පු වෙනවා. එහෙම නැත්නම් කියනවා සොක්කෙක් ළඟට ගිහලා මේක තමයි මට මේ ඔක්කොම කෙරුවේ මූ තමයි මට ඕනියම් කෙරුවේ මූ තමයි මට කරදර කරේ කියලා අහයි අරයාගේ මේයි ගහ ගන්න හදනවා මිසක් අර තියෙන සීල ගතිය සමාධි ගතිය ප්‍රඥා ගතිය බේරලා දුස්සියෙන් වෙන් කරලා වික්ෂිප්ත භාවයෙන් වෙන් කරලා දුෂ්ප්‍රඥයෙන් වෙන් කරාට පස්සේ අනිත් ලැබිච්ච දෙයක් නැහැ ඒ නිසා බුදුරජාණන් අපිට කිසිම දෙයක් දෙන්නේ මේ ක්‍රමවේදයක් විතරයි උගන්වන්නේ. ඒ නිසා අපි කොයි පරිසරයේ ජීවත් වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් ඔක්කොටම තියෙන සමානම අවස්ථාවක් ප්‍රතිපදාවට. කිසිම කෙනෙකුට වැඩි කරලා සලකලත් නැහැ, අඩු කරලා සලකලත් නැහැ. ප්‍රඥාවන්තයා දන්නවා මේ නරක ඉවත් කිරීම තමයි සබ්බපාපස්ස අකරණන් තමයි අසීවනාච බාලානන් තමයි ප්‍රඥාව කියන්නේ. ඒක කවුරුත් කරලා දෙන්නේ නැහැ. ඒක නිසා තමන් සීලේ වඩන ගමන්, තමන් ප්‍රඥා වඩන ගමන්, තමන් සමාධිය වඩන ගමන් හැම වෙලාවෙම කල්පනා කරන මේක අරසා කිරීම සඳහා කරන තීනටුඩිය අඩු සීල ඇති කෙනකින් ඈත් වෙන්න. අඩු සමාධිය ඇති කෙනකින් ඈත් වෙන්න. අඩු ප්‍රඥාව ඇති කෙනෙක් ඈත් වෙන්නේ එතකොට උංගව දෙනෙක් බයිනවා එතකොට කාලකන්‍යා තවත් කාලකන්‍යෙක් වෙනවා නේද ස්වාමීන් වහන්සේ එමනේ උංගන්න නැද්ද අනුකම්පාවක් කියලා. බුදුරජාණන් මේ කියලා තියෙනවා අඤ්ඤත්‍ර අනුද්දය අඤ්ඤත්‍ර අනුකම්පා. ඒ කිනාට අනුකම්පාවෙන් දයාවෙන් ඇසුරු කරාට කමන්නේ. හැබැයි අර කියලා දෙන්න ඕන ඔබ මා ඇසුරු කිරීම මට හරි කරදරයක්. මට බරක්. හැබැයි මම උඹට කියලා දෙනවා අනුකම්පාවෙන්. බැරි නම් මං හරි කැමති නෑ එනේනවට. අයින් වෙන තරමට කැමතියි. ඒක පේන්නේ නිකන් අනුකම්පාවක් නැති කෙනෙක් වගේ බලන්න ඕනම සත්පුරුෂයෙක් දිහා බලන්න ඒ සත්පුරුෂයාගේ සත්පුරුෂ ගතිය තියෙන්නේ එතුමා ගත කරන විවේකයට සාපේක්ෂව. එතුමා හෝ එතුමී ගත කරන හුදේකලාවට සාපේක්ෂව. ඒක නගත කරන විස්රාමයට සාපේක්ෂව මිසක් ඔය ගොඩාක් වැඩ බදාන ගොඩාක් සල්ලි හම්බ කරලා ගොඩාක් ලාභ කීර්ති ප්‍රශංසා ලබා ගන්න එක නෙවෙයි ඒක ඇත්තටම බරපතල කැඹිරිල්ලක් බරපතල වැඩ ඇතුව සිර දඬුවමක් නමුත් ඒ කෙනාට තියෙන පුංචි අවස්ථාව තමයි අධිකාරී ශක්තියක් තියෙනවා කැමැති නම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කයින් කරලා අර හුදේ කලාවාර විවේකයේ ඒවැනි කල්යාණ මිත්‍රෙන් ඇසුරු කරගෙන යන්න ඒ ප්‍රස්තාව තියෙන ඒකට කියන ක්ෂණ සම්පත්තිය කියලා ඒ ක්ෂණ සම්පත්තියේ එදා සවැත්නුර ජේතවනාරාමේ සරුවචනanse වැඩ ඉන්න කාලේ අද මේ අවුරුදු 2006 කට පස්සේ අද මේ අපි මේ නිස්සාරණ වන ගත කරන එකේ කිසිම වෙනසක් නැහැ හරියට ප්‍රඥාව තියෙනවා නම් Tamanට ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් නෑ පාප මිත්‍රයන්ගෙන් අයින් වෙලා කල්යාණ මිත්‍රයන් හොයාගන්න එකත් සියලු පාපයන්ගෙන් අයින් වෙලා පුණ්‍යයට පිනට එළඹ වාසය කිරීමත් තන්නි කර සම්මා දිට්ඨිය මත සම්මා මේ යෝනිසමචිකාරය මත තියෙන්නේ ඒක දියුණු කරන්න ක්‍රමවේදය තමයි අපි මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් කරන්නේ ඒ නිසා කිසිම කෙනෙක් හිතන්න නරකයි මං හරි කාලකන්ණී මට මේ අතින් බලනට අඩුපාඩුයි මම අතපල්ලේ වැටිලා කිසිම කෙනෙක් නෑ. ඉන්න ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. දැන් ඉන දැන හරියට තේරුම් අරගෙන සුද්ධ කරන සුද්ධ කරන යන්න ගියාම ඒ කරන කරන ප්‍රමාණයට දුස්සීලෙන් අයින් වෙච්ච ප්‍රමාණයට සිල්ලුතුන් ආශ්‍රය ලැබෙනවා. හිත වික්ෂිප්ත භාවයේ කරන දේවල් අයින් කරන්න කරන්න සමාධිවන්ත ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රොත් ලැබෙනවා. දැන දැන දැක දැක කරන මෝඩකම් අතාරින්න අතාරින්න ප්‍රඥාවන්තයෝ සහ ප්‍රඥාව ලැබෙනවා. ඒක ඇත්තටම බලාගෙන ඉන්නවා අප වෙත එන්න. අපි මේ කරන දුස්සීලකම් නිසා හිතේ වික්ෂිප්ත ගති නිසා දුෂ්ප්‍රඥ වැඩ නිසා ඒව මුසුප් වෙලා බලන්නේ. ඒ වගේ එන්න හදන ගතිය, එලඹිච්ච ගතිය, පෙලඹිච්ච ගතිය දකිනකොට හිතෙනවා අපි මේ සංසාරේ කොච්චර කාලයක් ඒ ක්ෂණ සම්පත්තිය දැක දැකත් එකට පයින් ගහ ගහ මේ කරපු වැඩවලට වැඩි හොඳයි යමක් නොකර හිටියානම් මීට වැඩි ක්ෂණ සම්පත්‍ය අපිට උපයන්න පුළුවන්. ඒ නිසා භාවනා කරනකොට කරන්නේ කායික ක්‍රියා සියල්ලම නැතර කරනවා. ආය අත හොල්ලන්නේවත් නැහැ. වාචසික ක්‍රියා සියල්ලම නැතර කරනවා. භාවනා කරන කාලේ පුරාම කතාව පුළුවන් තරම් අඩු කරනවා. ඒකල බලනවා හිත එකම අරමුණක තියලා මානසික ක්‍රියා හැකිතාක් බිඳුවටම බස්සන්නේ. ඕක තමයි ලොකුම සීලේ. ඔය තමයි ලොකුම සමාධිය. ඔය තමයි ලොකුම ප්‍රඥාව. එනිසා මෙතන තියෙන්නේ Nirodha නිරුද්ධ කිරීම ක්ෂය කිරීම වැය කිරීම අපි අර වේගයේ වැඩිකම නිසා ගමන් කළ වැඩිකම නිසා කාය එක තැනක තියාගෙන ඉන්න බෑ. මේක නටවල නටලා පුරුදු කරලා තියෙනවා. කතා නොකර දවස් 4 5ක හිටියොත් ලේසියෙන් පිස්සු වැටෙන්න ඉඩ තියෙනවා. ඊ තරම්ම මේක කච කච කච කච ගහලා ගහලා ගහලා පුරුදු වෙලා තියෙන්නේ. මේ හිතේ ක්‍රියාකාරකම් අඩු වෙනකොට සමහරුන්ට භූත දෝෂ කියලා කෑ ගහනවා. සමහරුන්ට තනිකන් දෝෂ කියලා කෑ ගහනවා. සමහරුන්ට පාළු ගතිය කියලා කෑ ගහනවා. භාවනා ඒ තරම්ම ස්ථිරයි අනිවාර්යයෙන්ම ගෙනියන විවේක තැන්න. අර විවේක තැන්න පාළු ගතිය ඉඳි ඒක නිසා අපි ශ්‍රද්ධාවක පිටලා මෙවට ලෑස්ති වෙලා එවැනි කල්යාණ මිත්‍රව වට කරගෙන එහෙම ගත කරගෙන යන්නේ බුදුහාමුදුරුවෝ කියලා දෙන ක්‍රමේ තරම්ම සාර්ථකයි. කාය වාචික මානසික ක්‍රියා අඩු කරන අඩු කරන යන්න පුළුවන්. ඒක දරා ගන්න බැරිකම නිසා අපි ඇතුළතින් අපේම භාවනාවට අකුල් වෙනවා. ඒක හරියට කියනවා නම් අපිට මෙච්චර ලස්සන මනුසාත් භාවය තියෙද්දිත් දුස්සීලෝ ඇසුරු කිරීමෙන් සීලෝ අනර්ථය සිද්ධ කරගන්න. ප්‍රඥාව නැති සමාධි නැති අත්ව ඇසුරු කිරීමෙන් කවුරක්වත් නෙවෙයි නෑදෑයෝ ගැන මේ කතා කරන්නේ. අපි කිට්ටු කරගෙන ඉන්න මේ නෑදෑයෝ ටික තමයි ලෝකේ තියෙන ප්‍රධානම දුස්සීලත්වයේ පිළිබඳව සංකේතය. මමත් මනුස්ස පුතෙක්. මාත් අම්මා අප්පා ඉන්න කෙනෙක් තමයි. පැහැදිලිව මට කියන්න පුළුවන්. නිසා මේ නොදන්න සංඝයා වහන්සේලා මැහින්නාදලා හරි ලේසි ආශ්‍රය කරන්නේ. අපේ හරහයෙමුත් නෙමෙයි දිගිනුත් නෙමෙයි. ඔබ යන්නේ බලයන් ඉන්නේ හිටවා පිටමකෝ. නෑද ඇත්ත එක්ක දෙල්ලම කරන්න. ඒ යම් තැනක බැඳීමක් තිබුණා නම් ඉතින් බැඳුණයි කියලා හිතාගන්න. ඉතින් ඒක අයින් කරන්න තියෙන ක්‍රමය තමයි තමයි සීලයක සමාධි සරණ යන්න, සමාධියක සරණ යන්න, ප්‍රඥාවක සරණ කවුද විරුද්ධ වෙන්නේ නෑද විතරයි. තම්බි මිනිසෙක් විරුද්ධ වෙයිද? උගල ගිහි ගියා දානවා කියලා මුස්ලිම් මිනිස්සුත් ඇවිල්ලා කතෝලික මිනිස්සුත් විරුද්ධ වෙයිද? කවදාවත් නැහැ. විරුද්ධ වෙනවද විරුද්ධ වෙන්නේ මේ දිවෙන් දිව ගාන හිටපු නෑ දය තමයි. ඒ නිසා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඒකේ 150ක් වගේම මේ hina වෙන අපි ළඟමයි තියෙන. අපි තමයි ඒකට අත දිගන කටයුතු කරන්නේ. ඒ නිසා නෑදෑයෙත් එක්ක අයින් කරගෙන අවුල් කරගන්න යන්න එපා. ගෙදර ගිහිල්ලා. එතකොට මටත් බැනුම් අහන්න වෙනවා. ඒක කරන්න ඇඟට නොදැනේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ නෑ කියන්න බෑ කියන්න වෙන කවුරුත් නෑ ලෝකේ නෑ විතරයි ඉන්නේ. ඇහුවොත් නෑ කියන නැත්තම් බෑ කියන. මේ දන්නේ නැති පාරේ හම්බෙච්ච මනුස්සයා ඕන වෙලාවක වැඩ කරන යන්න පුළුවන්. ඒ නිසා තමනුත් නෑ දෑත් එක්ක ඇසුරු කරනකොට දන්න කිනත් එක්ක ඇසුරු කරන මතක තියාන්න මම එන්නේ එන්නේ එන්නේ මගේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් දියුණු වෙන්නත් ඕනේ. ඒත් එකම අසත්පුරුෂ සංසේවනේ වෙන්වීමේ කලාව දැනගන්න ඕනේ. ඒක බුදුරජාණන් සික් කරලයි පෙන්ලා දීලා තියෙන්නේ. දේශනාව මාර ක්‍රමයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. මේ වගේ පිරිසක් දිහා බලලා සුද්ධෙටම කේත හැකි. ඕගොල්ලන්ගේ බරපතල වැඩ වලින් වැඩි කොටසක් වෙලා ඉවරයි. දන්නේ නැහැ. ඕගොල්ලන්ගේ වෙන්න තියෙන වැඩ කොටසක් වෙලා ඉවරයි. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඒක නිසා අර පොඩි දරුවෙක් නිවන් දැක බව දන්නේ නැතුව ඉන්නවනේ. ඒක සමාදන් වෙන්නේ. නැව එක්කෙනෙක්වත් මෙතෙන් ඩාවේ එක එකන කතා කරලා නෙවෙයිනේ. තමා විහිම්ම හිතලානේ. වටිනා නෑ පිරිසක් අතහැරලානේ. වටිනා වැඩ කොටසක් අතහැරලානේ. දුර ගමනක් ගෙවලානේ. මේ හැවිලා අපි රජ සැප දෙන්නද ඔයගොල්ලන්ට? කුමර සැප කුමරි සැප නෑ. තම්බලා දෙන බතක් ආවම බැදුර දෙන බුදියපන් කියනවා. ඒත් එන්නේ ඇයි මේ? මෙන්න මේ ටික සමාදන් වුණොත් මේ දවස් දෙක තුනේ බ්‍රහ්ම සැප, තීව සැප, සංඝ සැප ප්‍රඥා සැප ලබන්න පුළුවන් වෙයි. ඒ සඳහා මේ ප්‍රබෝධයේ හිතේ පහළ වීම පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා